සීලයට පිහිටීමත් විවිධත්වයෙන් යුක් අරමුණු ඔස්සේ විතරෙන්නා වූ සිතෙහි තියෙන ඒකාග්‍රතාවයත් දහං අවබෝධයේ පිණිස උපකාර වෙන ධර්ම. එවැනි සීල සමාධි කියන ගුණ දෙකෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේ ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තර මාර්ග ඵල සාප් කරන ධර්මය දේශනා කරවදාලා ඒ ධර්මය කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ශ්‍රවණය කරන්න ඕනේ. එමෙන්ම ධර්ම ශ්‍රවණියත් සමගම නුවණින් යුක්ත වූ මෙනෙහි වීමක් වෙන්න ඕනේ. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ අංගයන් එකතුව ඒ සීල සමාධි ප්‍රඥා කියන ඒ ත්‍රිශික්ෂා ධර්මයන් එකතුව තමයි ඒ ලෝකෝත්තර මාර්ගයේ ඵලය සාක්ෂාත් කර ගැනීමට හැකියාව තියෙන්නේ. ඒ නිසා මේ තාමත් වටිනාවන්ත කාල පරිච්ඡේදය තුල අපි එකඟතාවයෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරමු ධර්මයේ සාකච්ඡා කරමු. අද ධර්මානුශාසනාවේ මාතෘකා වශයෙන් සූත්‍ර පිටකේ සංයුක්ත නිකායෙහි එන දේවතා සංයුත්තේ සත්‍ය වර්ගයේ සඳහන් වෙන සත්‍ය සූත්‍ර ධර්මයයි මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනේ. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සරත්නවර ජීතවනාරාමෙහි වැඩ වාසය කරන අවස්ථාවක එක්තරා දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා යම් ප්‍රකාශයක් කරනු ලැබුවා. ඒ සතරපද ගාථාවකින් යුක්ත කළේ ප්‍රකාශයට භාග්‍යවතුන් වහන්සේ පෙරලා සතරපද ගාථා ධර්මයක් දේශනා කොට වදාලා. ඒ අදහසයි මේ සූත්‍ර ධර්මයේහි දැක්විලා තියෙන්නේ. දේවතාවා ප්‍රකාශ කරනවා සත්‍යාවිය ඕමත්තු දහියමානෝව මත්තකි කාමරාග පහනාය සතෝ වික්ඛු පරිබ්බජී මේන් පෙන්නලා තියෙන්නේ හිස දෙවෙන්නේ කොමෙන්ද සැපකින් පහර ලද්ද කොමෙන්ද මහන තෙමේ කාමරාග ප්‍රහාණී පිණිස සිහිය පිවිසෙන්නේය නමුත් මෙතන භාග්‍යතුන් වහන්සේ මේ මුල් දෙපදය ඒ ආකාරයෙන්ම වදාරලා අනතුරුව ඊළඟට දැක්වෙන අදහස වෙනස් ආකාරයකටයි දේශනා කරව අදහාලි සත්‍යාවියෝ මට්ටෝ ධර්යමානෝ මට්ටකේ සක්කාය දිට්ඨි පහනාය සතුරු වික්ඛූ පරිබ්බජේ සතකින් පහර ලද්ද කුමෙන්ද හිස දෙන්නේ කුමෙන්ද මහන දෙමේ සක්කාය දිට්ඨි ප්‍රහාණය පිණිස සිහියතුව විසින්නීය මේ අදහස අපි විමසලා බලන්න වටිනවා දේවතාව ප්‍රකාශ කරේ කාමරාගේ ප්‍රහාණය ගැනයි භාග්‍යතුන් වහන්සේ වදාළේ සක්කාය දිට්ඨි ප්‍රහාණය ගැනයි සත්‍ය සසර බැඳ තබන දස සංයෝජන බැම්මෙහි කාමරාගයේ සඳහන් වෙලා තියෙන්නේ හතරවෙනි බැම්මට. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච අවිද්‍යාව. එතකොට එතන පේන්නේ අපිට කාමරාගයේ හතරවෙනි බැම්ම. සක්කාය දිට්ඨිය පළවෙනි සංයෝජනය. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළේ සතකින් පහර ලද්දේ කුමින්ද ආයුධයකින් පහර දෙනකොට ප්‍රධාන කාරණේ වෙන්නේ පහර වළක්වා ගැනීමයි. හිස දැවෙන්නේ කුමෙන්ද? හිස ගිනිගත් මොහොතක පළවෙනි කාරණේ වෙන්නේ ගින්න නිවා ගැනීමයි. එවැනි ආකාරයට ප්‍රධාන කරන්න කියලා පෙන්නන අපට සක්කාය දිට්ඨි ප්‍රහාණය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය උපාදාන කොට ගැනීම. දෙදිව කැමැත්තකින් බැඳීම අල්ලා ගැනීම කියන මේ සක්කාය දිට්ඨි ප්‍රහාණය ගැනයි භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. එසේ මහනතෙමි සිහි ඇතුව විසින්නේය මේ කාමරාග ප්‍රහාණේහි සක්කාය දිට්ඨි ප්‍රහාණේහි තියෙන වෙනස මොකක්ද? මහබෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා පළමුවෙන් ගුරුවරු සොයා වැඩි ගමනේදී අරූප ධානයන්ට සමවදින්න පුළුවන් ආලාර කාලාම උද්දක රාම පුත්‍ර වෙත පැමුණුණා. ඒ ශාස්ත්‍රෝන්ගේ ගැන්වීම තොල්මැතුරු පමණින් කියපු පමණින් භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ කෙරුවා. ඒවා ලෞකික ධ්‍යාන අරූපාවචර ධ්‍යානයක් වන නේව සංඥා නාසඤ්ඤා ඵලයේ තමයි ඉහළම තැන එදාපත් වෙන්න පුළුවන් වුණු. එතනදී කාමරාගයක් පෙනෙන්න නැති වුණාට නැවත කාමරාගේ පහල කරන්නා වූ රාග අනුසය සෙයුණී නැහැ. රාග අනුසය ඇත්නම් පටිගානුසය ගැටෙනකමත් සය උනේ නැහැ. ඒ නිසා තමයි කාමරාග ව්‍යාපාද කියන දෙක හතරවෙනි පස්වෙනි තැන පෙන්නලා තියෙන්නේ. එච්චර අරූප ධානීහි උපරිම තැනටපත් වෙලා තිබුණත් කාමරාගේ පටිගේ ඇතිවෙන්නා වූ ගතිය දුරු නොවුණු නිසා තමයි නැවත ධානී පිරිනකොට හතරපාගත වීමට පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා ලෞකිකත්වයේ තුල කාමරාග ප්‍රහාණය කරන්න උත්සාහ දරන අය හිටියා. භාග්‍යවතුන් වහන්සේ දැක වදාලා මෙතෙන්ද මුල් වෙනවා සක්කාය දිට්ඨිය කියන කරුණ. මේ රූපයත් රූපේ නිසා පහළ වෙන සිතුවිලිත් සිතුවිලි දැන ගැනීම වූ විඥානයත් කියන මේ කරුණු පිළිබඳව ඇති හැටිය නුවණින් නොදැන නොදක සක්කාය දිට්ඨිය පහ නොවි කාමරාගය පහ කළ නොහැකි බව. ඒ නිසා තමයි මේ ශාසනයෙහි මේ තරම් ප්‍රඥාව ප්‍රධානත්වයක් තියලා කතා කරන්නේ. ප්‍රඥාවෙන් පිරිසුදු වෙනවා කියලා කතා කරන්නේ. ඒ නිසා අපි ප්‍රඥාවෙන් දත යුතු ධර්මයක් භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ සංයුක්ත නිකායේ ආනන්ද සූත්‍ර ධර්මයේහි මේ මම වෙමින් යන හැඟීම පහවීමට යම් ක්‍රමයක් පැහැදිලි කරලා අපට පෙන්නලා තියෙනවා. ආනන්ද තෙරුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේහි වැඩ සිටින විට භික්ෂුන් වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා එවත්නි මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ නවකෝ අපට මේ අවවාදයෙන් අවවාද දෙනවා උපාදාය ආවුසු ආනන්ද අස්මීති නෝ අනුපාදාය එවත්නි ආනන්දේනි මම වෙමි යන හැඟීම තෘෂ්ණා දෘෂ්ටි මාන කියන ප්‍රපංචයන් නිසා වෙයි නොනිසා නොයි කියලා මේ මම වෙමි කියන හැඟීම තෘෂ්ණා දෘෂ්ටි මාන සහිතයි කියලා පෙන්නනවා අපි සාමාන්‍යයෙන් හිතලා බලන්න රූපයක් දැනගන්න මොහොතට ධර්ම න්‍යාය කෙරෙහි කිසිවක් නොදන්නා වූ පෘ탁ජන මනසක ස්වභාවය නුවණින් මෙනෙහි කරලා බලන්න රූපයක් ඉදිරියෙන් තියෙනවා රූපේ බලන්න මම ඉන්නවා. ගෙදරට ඥාතියෙක් පැමිණෙනකොට හිතවතෙක් පැමිණෙනකොට අහවලා එනවා. තමා දෙසට. එච්චරනේ පිළිගැනිල්ල. එතකොට ඒ සමග තියෙනවා මමයි මට හමු වෙන කාරණයයි කියන එකත් සමග මැනිල්ලක් තියෙනවා එතන. මම වෙනයි මට හමු වෙන කාරණේ වෙනයි. ඒ කාරණේ බාහිර දෙයක්. එය එක්තරා දෘෂ්ටියක්. ඒ මැනීමත් සමග පහළ වෙලා තියෙන එක්තරා මතයක්, පිළිගැනිල්ලක්. ඒ සමගම කැමැත්ත ඇති වෙලා තියෙනවා. තෘෂ්ණා. යම් විදියකින් කෙනෙකුට හිතෙන්න පුළුවන් හොඳයි කැමැති ආකාරයක් හමු නොවනකොට ඒ කැමැති ආකාරයට නොවන නිසාම පටිගේ පහළ වෙනවා. ඒතර පටිගේටත් හේතු වෙලා තියෙනවා කාමරාගය. ඒ නිසා මේ සංයෝජන බැමි දෙක එක ළඟ පෙන්වන්නේ. මේ විදිහට බලන්ද මේ රූප දැනගන්නකොට, ශබ්ද දැනගන්නකොට, ගන්ධ, රස, පොට්ටබ්බයන් දැන ගැනීමට භාජනය වෙනකොට මමයි මට හමු වෙන කාරණයයි කියන මතේ තුලම පිළිගැනෙන හැටි. ඒ අවස්ථාව ඇති වී නැති වී ගියත් මනස මුල් කොට ඒ අවස්ථා සිහියට නැගෙන හැටි. සිහියට නැගෙන සිතුවිලි මනෝ විඥාණයට බඳුන්ව කයාකාරයක්ම පිළිගැනෙන හැටි. සාමාන්‍යයෙන් අපි නින්දේදී සිහිනයක් දකින අවස්ථාව මෙනෙහි කරලා බලන්න. ඒ ඥාතියා එවිදින් තමා හමු වෙනවා කියලා පිළිගැනිල්ලකටපත් වෙනවනේ. ඒ කතා කරන කතාඬ අහනවා කියලා පිළිගැනිල්ලකටපත් වෙනවනේ. මම ඒ වගේම යම් ආහාරයක් එහෙම ගෙදරට ගෙනල්ලා තියෙනවා නම් පළතුරක් එහෙම ගන්ධේ රසය දැනගන්නවා ස්පර්ශ වෙනවා හීනයක් කියලා දන්නේ ඒ පහළ වෙන ආකාර මනෝවිඤ්ඤාණයට බඳුන් වෙලා තියෙනවා. ඒ අපි ධර්මයෙන් පැහැදිලි කරන ක්‍රමේනේ. නමුත් හීනේ පෙනෙනකොට එහෙම දන්නේ නැන්නේ. එහෙනම් මනෝ මූලිකව හය ආකාරයක් පහළ වෙනවා. අතීතාකාරයක් පහළ වෙනවා. අනාගතාකාරයක් පහළ වෙනවා. වර්තමාන පිළිගැනිල්ලක් වෙනවා. ඒ මනස බොල් කොටත් තෘෂ්ණා දෘෂ්ටි මාන කියන මේ ප්‍රපංච පහළ වෙනවා. ජීවිතය අවසන් වෙනකොටත් මේ ආයු ශක්තිය කියන ජීවිතේ ඉන්ද්‍රිය අවසන් වෙනවා. සිතුවිලි හිත් පහළ වෙන්න නොහැකි වෙනවා. නමුත් යථාබෝධයක් නැති මම වෙමි කියන දැකීමම තහවුරු කරපු නිසා, ditthi අනුසය නිසා චුති ප්‍රතිසන්දි වශයෙන්ුත් පංච සහගතවමයි ස්කන්ධ පහළ වෙන්නේ. තෘෂ්ණා දෘෂ්ටි මාන සහගතවමයි. මේ නිසා අනුවණින් සිහිවීම මුල් වූ ප්‍රපංචයන් සමගෝ දෘෂ්ටියෙන් මිදුනේම නැහැ. මව් කුසෙන් බිහි වෙලා අම්මාගේ සම්බන්ධය අත්හැරුණාම తాවකාලික පිරිසුදුභාවයක් පේනවා අල්ලාගත්තේ නැති. නමුත් අනුකරණය වෙනකොට අනුසයන්ගෙන් සංග්‍රහව නැවත ප්‍රපංච සහගතව කටයුතු කරනවා. මේ මේ නිසා මේ මම වෙමි යන දැකීම තෘෂ්ණා දෘෂ්ටි මාන නිසා වෙයි නොනිසා නොවේයි කියන වචනය හිතලා බලන්න ඕනේ. ඊළඟට ඒ දේශනාව අපට සඳහන් කරලා තියෙනවා කිංච උපාදාය අස්මීති හෝති නොඅනුපාදාය. කුමක් නිසා මම වෙමි වේද නොනිසා නොවේද මේ මම වෙමි යන හැඟීම කුමක් නිසා වේද නොනිසා නොවේද එතනදී පෙන්වන්නේ රූපං උපාදාය අස්මීති නොඅනුපාදාය මේ රූපේ නිසා රූපේ හේතු කරගෙන මම වෙමි යන හැඟීම වේ නොනිසා නොවේ මේ වචනේ අපිට බොහෝ වටිනව තෝරගන්න රූපය මම නොවේ නමුත් රූපේ නිසා මම වෙමි යන හැඟීම වෙයි නොනිසා නොවේ රූපේ බැහැර කරලා පෙන්වන්නෙත් නෑ. නමුත් රූපේ මම නොවේ. රූපේ නිසා මම වෙමි යන හැඟීම වෙයි. නොනිසා නොවේ. මේ වචනේ අපි තෝරාගමු. භාග්‍යතුන් වහන්සේ රූපේ ගැන දේශනා කරන අවස්ථාවවලදී බොහෝ විට පෙන්වන්නේ චත්තාරෝ මහා භූතා චතුන්නං ච මහා භූතානං උපාදාය රූපං පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතුව හා සතර මහා ධාතුව නිසා හටගත් ස්වභාවයයි මේ රූප කියන වචنين කියන්නේ. ඒ වගේම මේ රූප ස්වභාවය පෙර නොතිබීම හේතුපත්යෙන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. බිඳෙන ස්වභාවයක් කියන අර්ථයක් ගෙන දෙනවා. සාමාන්‍ය වශයෙන් අපි පැහැදිලි කරගන්නවානේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට එකතුව මේ කවලා පෝලා නාවලා ඉමේ තරවලා නඩත්තු කරන රූපය සතර මහා ධාතුන්ගෙන් රාශි වූවක් කියන වචනේ කෙස් ලොම් නිය දත් සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හෘද මාංශ අක්මාව දලඹුව අතුණු අතුණු බහන් පැසුණු ආහාර නොපැසුණු ආහාර හිස් මොළය කියලා තද කරන කොටස් තද කරන ස්වභාවය බලවත් කොටස් 20ක් මෙතනදී මේ කොටස් 20 පටවි කොටස් 20 කියලා අපි පැහැදිලි කරගත්තත් දේශනාවට අනුවම අනතුරු අපට පැහැදිලි වෙන්න ඕනේ මේක එක රූපාංශුවක් ගත්තත් සතරමා ධාතු අවිනිබ්බෝගිකයි කියන එක. එකකින් එකක් වෙන් කර පෙන්න්නේ නොහැකි. නමුත් පඨවි කොටස් කියලා අපි මෙතනදී විවහාර කරන්නේ තද කරන ස්වභාවයේ බලවත් හිඳයි. කෙස් ගහක් නියපොත්තක් කියන දෙකත් පඨවි කොටස් වලට ඇතුළත් කරනවා. මාස් ඇටකොටු. නමුත් පඨවි කොටස් වලට ඇතුළත් දේශනා වෙලා තියෙන දේ අපි නුවණින් මෙනෙහි කළොත් පෙනෙනවා ඒ ඒ අංශු තුලත් පඨවි භවයේ අඩු වැඩියක් තියෙනවා. ඒ අඩු වැඩියත් සමග අනිත් ධාතු ගුණත් එක්ක සංයෝගවයි විවිධත්වයක් පහළ වෙලා තියෙන්නේ. ඒකයි අර සතර මහා ධාතුව සතර මහා ධාතුවෙන් හටගත් කියන වචනේ පෙන්වන්නේ. අනතුරුව ආපෝ කොටස් 12ක්, ගලන වැగిරෙන කොටස් 12ක්, පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල, කඳුළු, උරුණු තෙල, කෙල, සොටු, සඳමිඳුළු මුත්‍රා කියලා. එතන ගලන වැగిරෙන ස්වභාවය බලවත්. ඒ වුණාට අනිත් ධාතු ගුණ වෙන්ව කතා කරන්න බෑ. අවිනිභෝගිකයි. සෙමයි සොටුයි දෙක ගත්තොත් අංශු දෙකක්. ඒත් ආපෝ ධාතුවේ වෙනසක් තියෙනවා. අඩු වැඩි බවක් තියෙනවා. අනිත් ධාතු ගුණ සංයෝග වෙලා තියෙනවා. නමුත් පඨවි ධාතුවට වඩා ආපෝ ධාතුව බලවත්කම නිසා අපි මෙතන ආපෝ කොටස් වලට යොදලා සම්මර්ෂණය කර ගන්න ඕනේ. අනතුරු බලන්ද තේජෝ කොටස් දවන, තවන, දිරවන, පැසවන කියලා පෙන්නනවා. දවනවා, තවනවා, දිරවනවා, මුහු පුරා යවනවා, පැසවනවා. එතන දවන ගතිය කියවට වෙනසක් පේනවා අපට. දවන, තවන, දිරවන, පැසවන කියන බලය මුල් වෙලා තිබුණට ඒට භාජනය වෙලා තියෙන අනිත් ධාතු ගුණයි අවිනිභෝගිකයි කියන වචනේ බලන්න වාතය තල්ලු කරවන තොලවන පුම්බෝන හකුලවන වැඩ හයක් ඒ ක්‍රියාහය ගැන කියණ්ඩයි වායු කොටස් හයක් කියන්නේ. ඒ ක්‍රියාවෙහි තියෙන විවිධත්වය පෙන්වන්නයි. එක්කා උක්කාරාදී ඉහළට තල්ලු කරනකොට උද්දංගම වාතය. ඉහළට තල්ලු කරන බව කියන්නේ උද්දංගම වාතය. මල මුත්‍රාදිය පහළට තල්ලු කරන වාතය. අදෝගම වාතය. ආමාශගත ආහාරයේ පෙරවන ක්‍රියාව කොට්ටාස වාතය. අන්ත්‍රවලට බාහිරෙන් දෙන පීඩනය අන්ත්‍රවලින් පිටත කුච්චිස වාතය අංග ප්‍රත්‍යවල ක්‍රියා කරන වාතය අංග බංගානුසාරී වාතය ආහාර ජීර්ණයෙන් කොට්ටාස වාතෙන් ක්‍රියා වෙලා අදෝගම වාතයෙන් තල්ලු කරනකොට කිලුට කොටස රස ධාතුව ලේ ධාතුවට උරනවා. ලේ ධාතුව තල්ලු වෙනවා. නහරවැල් මාස් කෙස් ගහ නියපොත්ත පවා සැකසි සැකසි තල්ලු වෙනවා. එතකොට අංග ප්‍රත්‍යවල ක්‍රියා කරන වාතයේ අංග මංගානුසාරී වාතය. කලින් කලින් හැදිච්ච රූපාංශු දිරු කොටසත් අල්ලු වෙනවා එහා සමගම. එය හදවත පෙනහැල්ල කරා පත්ති පිට කරන ටිකට කියනවා ප්‍රස්වාස වාතය. එකක් ක්‍රියාවක්. නැවත ලේ ධාතුවට ආස්වාස වාතයේ පෙනහැලිති සංයෝග වෙන අවස්ථාවට කියනවා ආස්වාස වාතය. වාතයේ තියෙන ක්‍රියාවේ විවිධත්වයේ කතා කරන්නයි මේ නම් හයක් කියන්නේ. ඒ වගේම වාතයේ වෙන්ව කතා කරන්න බෑ. වාතයේ ක්‍රියාවට භාජනය වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ. මේ නිසා මේ ශරීරය කියලා කියන්නේ ධාතු මාත්‍රයක්. පා ධාතුවා සතර මහා ධාතුවෙන් හටගත් බවක් පැහැදිලි වෙන්න ඕනේ. ඊළඟට මේ ශරීරයට පරිබාහිරව සම්පූර්ණයෙන් බැහැරව පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කතා කරනවා රාශි වෙන දේවල් වලට. එතකොට ආධ්‍යාත්මිකව පඨවි කියන තදගතියක් වේද? බාහිර තදගතියක් වේද? තදගතියයි. පොදුවේ පඨවියයි. බාහිර කියලා කිව්වේ දැන් මහ පොළව ගෘහ භාණ්ඩයක් තදගතිය. පොදුවේ පඨවිය. ආධ්‍යාත්මිකව ආපෝ ගතියක් වේද? ගලන වැగిරෙන ස්වභාවය බාහිර ගලන වැගිරෙන ස්වභාවයක් වේද? ගංගා, මහ මුහුද ආපෝ ධාතුවයි. පොදුවේ ගලන වැගිරෙන ස්වභාවයයි. ආධ්‍යාත්මිකව දවන ගතියක් තේජෝ ධාතුවක් වේද? බාහිර දවන ගතියක් වේද? සූර්යා, ගින්දර තේජෝ ධාතුවයි. ආධ්‍යාත්මිකව තල්ලු කරන සොලවන පුම්බෝ රාකුලෝ ස්වභාවයෙන් යුක්ත වූ වායු ගුණයක් වේද? බාහිර යම් වායු ගුණයක් වේද? අපි කියන්නේ මද සුලං සුලි සුලං වායු ධාතුවයි. පොදුවේ පඨවි ආපෝ තේජෝ වායු. එහෙම මෙනෙහි කරන්න ඕනේ. ඇතෙමි මේ මෙනෙහි කරන්න අකමැති. මොකද මතයක් තියෙනවා මේ දේවලුත් මෙනෙහි කරන ධර්ම වලටනේ අයිති කියලා. කියන්නේ ලකුණක් අරගෙන මෙනෙහි කරන කරන ධර්ම වලටනේ මේ කියපු මෙනෙහි කිරිල්ලත් අයිති කියලා. නමුත් මේ මෙනෙහි කිරීම යමක් ඉන්නවා තියනවායි කියන අයෝනිසෝ මානසිකාරයේ මුල් වෙලා දැනගැනීම යුක්ත මෙනෙහි කිරීමක් නෙමෙයි. මේ මෙනෙහි කිරීමේ අදහස වෙලා තියෙන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා උදයක් නිරුද්ධ වෙනවා කියන දැකීම සඳහා වෙන මෙනෙහි කිරීමක්. එනිසා අයෝනිසෝ මානසිකාරයෙන් යුක්ත මෙනෙහි කිරීමේ මට්ටමටම මේ යෝනිසෝ මානසිකාරය ඇතිවීමට උදව් දෙන මෙනෙහි කිරීම දැම්මොත් ඒක වැරදි. නුවණින් යුක්ත මෙනෙහි කිරීමක් ආරම්භයේදී ඕනේ. එහෙම නැත්නම් කොහොමද ඒ සම්පූර්ණ දැකීමක් වැඩෙන්නේ? එහෙම මෙනෙහි නොකොට පහළ වෙන සිතුවිලි ගණන් නොගෙනින්ද ගියොත් අර මුලින් මම මතක් කරුවා සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොකොට කාමරාගේ යටපත් වෙන ඒකාග්‍රතාවයකට රැවටෙනවා ලෝකෝත්තර භාවයේ සාත්තුනා කියලා. නමුත් ඒ අවස්ථාව අවසන් වෙනකොට යටපත් වුණා වූ සක්කාය දිට්ඨි ඉදිරිපත් වීම ඒ වගේමයි. හින්ද පිළිවෙලකට මෙනෙහි කරන්න බය වෙන්න ඕනේ මෙනෙහි කරන්නේ මෙනෙහි වීම අත්හැරෙන පිළිවෙලකටයි. හින්ද එතන ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. තවදුරටත් බලමු. ආධ්‍යාත්මිකාපෝ තේජෝ ආයු පඨවි බාහිර ආපෝ තේජෝ ආයි පඨවි අපි පොදුවේ තෝරගන්නවා පඨවි ආපෝ තේජෝ ආයෝ සතර මහා ධාතු හා සතර මහා ධාතුෙන් හටගත් පොදුයි. ඒ ධර්මයන් ඇතිව නැති වෙමින් අන්නාකාරයෙන් හට ගන්නවා. හැබැයි නැසිච්ච එක නෙමෙයි හටගන්නේ. හටගත්ත දේද නැසෙනවා. ඒ මෙනෙහි කිරිල්ලත් එතෙන්ට එකතු වෙන්න ඕනේ. මං ඊ타මත්ම සරල උදාහරණයක් පින්වතුන්ට මතක් කරන්නම්. පස් කියනවා. පස් කියන එක පඨවි ධාතුවට අයිති වුණාට ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් වෙන්ව නැහැ. ඒක පැහැදිලි කළා. පඨවි ධාතු ඉපද නැසීමේ ලකුණක්ම තමයි පස් නැති වෙලා කොස් කියන නමකින් හඳුන්වන්නා වූ අන්නාකාරයක ධාතු ගුණේ පහළ වීම. පස් නැති වුණා, තිබුණා නැති වුණා නෙමෙයි හටගත්තු දෙයක් නැති වුණා ප්‍රත්‍යෙන් අන්න ආකාරයක් පහළ වුණා. අපි කියමු කොස් කියලා. ඒකට තව නමක් ඕනේ. මේක කතා කරන්න. කොස් ආහාරයට ගන්නවා. ඒතට තව දුරටත් කොස් කියන නමටයි ස්වභාවයේ හිටින්නේ නැහැ. ඒ ධාතු ගුණ නැසෙනවා. ඒ නැසීමෙන් මස් කියන ස්වභාව නමකටයි ස්වභාවයක් පහළ වෙනවා. මස් කියලා නමින් හඳුනන්නා වූ අවස්ථාව ඇතිව නැති වෙනවා. පස් කියලා ස්වභාවයකට පහළ වෙනවා. නමුත් කලින් පස් කියන කතාවක් නෑ මෙතන. කලින් කතාවක් නෑ. හටගත් නැසිච්චි බවක්. නැවත නැවතත් හටගත් නැසෙන බවක්. අනාගතයට යන කතාවකුත් නෑ මෙතන. අතීතයෙන් එන කතාවකුත් නෑ. හේතුප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ තැන දක්වාම මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවකාශ ධාතු. අපි අවකාශයට සාපේක්ෂව දේශනාවේ යොදලා තියෙනවා අපිට මේක තේරුම් ගන්න පහසු වෙන්න. ඉඩ කියන කරුණ. දැන් ඔය සමස්ත සිද්ධිය ඒක සිද්ධාන්තය කියලා සිද්ධාන්තය දන්නවද? දන්නේ නැහැ. ඒ සිද්ධාන්තයේ අවස්ථාවන ධාතු ගුණයේ ක්‍රියාවල් වන ලේ කාගේ ලේ කියලා දන්නවද? දන්නේ නැහැ. වකුගඩුව, අක්මාව කවුරු නියෝජනය කරනවා කියලා දන්නවද? නැහැ. ඒ දේවල් බද්ධ කළොත් පළමු අයිතියෙන් අහිමි වෙලා අනිත් අයිතියකටපත් වුණා කියලා දන්නවද? නැහැ. ඒක ධාතු ගුණ කතාවක් එතන තියෙන්නේ. රූපේ මම නෙවෙයි. රූපේ ආරම්භයේ බැලුවත් දෙමව්පිය ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍ය, අවිද්‍යාව ප්‍රත්‍ය, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් හටගatti. දෙමව්පිය එක හේතුවක් විතරයි. ඒ ඇතිව නැති වෙන ස්වභාවයට මුලපටන්ම ඍතු ආහාර උදව් දුන්නා. අම්මාගත් උස්ම ආහාර, සීතු උස්නාදී සමව පැවතීම ආරම්භක ජීවිතේ ඉන්ද්‍රියට අනුව දිර දිර යන කොටස යලි යලි සැකසීම ඒ රූපය දන්නවද? රූප කලාපය ඇති වෙන ඒවා නැති වෙලා ඊට වඩා වැඩිපුර වැඩිපුර හට ගන්නවා කියලා. රූපය දන්නවද වැඩෙනවා කියලා. දිරනවා කියලා. හේතුපත්යෙන් සිදු වෙනවා. අම්මගේ සම්බන්ධය අත්හැරුණාට පස්සේ මේ දක්වාම දිරු කොටස කබ්බ කඳුළු මල මුත්‍රා දහඩිය කුණු ප්‍රස්වාසය ප්‍රධානයි. එතකොට දිරු කොටස අන්පරිද්දකටපත් වීමක් වෙනවා. අපි නම කියනවා බැහැර වීම කියලා. ඊළඟට ආස්වාස වාතයේ ආහාර ඖෂධ යොදනවා. අපි ඒක වචනීයට විවහාර කරනවා පිටතින් ඇතුළට. ඇතුලින් පිටතට පිටතින් ඇතුළට. ඒව දන්නවද ඇතුළක් පිටක් ගැන? ඒ දේවල් දන්නවද ඒ දේවල් වලින් දිරු එකක් අලුත් කරනවා කියලා. ඒ යම් තැනකදී ඒ ආරම්භක ශක්තිය, හටගත් ශක්තිය මේ ක්‍රියාවට ගෙවි අවසන් වෙනකොට ඉහිරෙනවා. අපි ඒකට කියනවා මරණය කියලා. අපි නෙමෙයි සිතුවිලි හිතට. ඒව දන්නවද මරණයක් කියලා. ඒ නිසා ආරම්භයේදී මේ රූප විභාගයේ නුවණින් වෙන්න ඕනේ. එතකොට තමයි රූපය මම නොවුනත් රූපේ නිසා මම වෙමි යන හැඟීම වේනෝ නිසා නොවේ කියන එකට අපිට පැහැදිලි වෙන්නේ. මේ රූපයක් ඇති බවක්, රූපේ මම බව, මගේ බව, මා වසඟෙහි තියන්න පුළුවන් බව සිතුවිලි ආහිතටයි පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රූපේ බැලුවා වගේම භාග්‍යවතුන් වහන්සේ මෙතනදී දේශනා කර වදාලා වේදනා කියන විඳීම සංඥා කියන හැඳිනීම වේදනා සංඥා සමග වෙන සංස්කරණය සංඛාර අනිකුත් සිතුවිලි වල එක්වීම එය බඳුන් වෙන්නා විඥානීය දැන ගැනීම නිසා මම වෙමි යන හැඟීම වේ නොනිසා නොවි මම මුලින් කීවා රූපේ සම්මර්ෂණය කරන්න ඕනේ නමුත් සම්මර්ෂණය කරලා අවසන් කළේ අතීතයෙන් එනවත් නෙමේ අනාගතයට යනවත් නෙමේ වර්තමාන කියන මොහොතක් හේතුන්ගෙන් හට ගන්නවා නිරුද්ධ වෙනවා නෑ තියනවත් නොවි ඒක ඇති හැටිය රූපයගේ ඇති හැටිය යථා භූතෝ කියන්නේ මේ ඇති හැටිය අවබෝධයක් ඒ අවබෝධ වෙනවා සමගම වේදනා සංඥා සංකාර කියන සිතුවිලි සිතුවිලි දැනගැනීමේ කියන විඥානයේ ඇති හැටිය දැකීමටපත් වෙනවා. මේ වේදනා සංඥා සංකාර විඥාන කියන සිතුවිලි නිසා මම වෙමි යන හැඟීම වේ. හැබැයි ඒවා නිසා සිතුවිලි හිත නිසා සිතුවිලි හිත මම නෙමෙයි. එහි යතහ භූත බව ඇති හැටිය නොදැකීම නිසා හැඟීමක් වේ. එහෙම නැතිනම් දේශ ධර්මයන් නැවත නූපදින ආකාරයට සිඳපු රහතන් වහන්සේලාගේ චිත්ත ක්‍රියා වායෝ කියන ධර්මතා වෙනවා. අපි ලෝක සම්මතේ එහෙමයි කතා කරන්නේ. රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාන ස්කන්ධ පංචකයක් පහළ වෙලා නිරුද්ධ වෙනවා. ඒ ස්කන්ධ පංචකය මම නෙවෙයි. ඒ භවෙහි තියෙන අනවබෝධය නිසා ඒවා හේතුප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන බව ඇති අනවබෝධය නිසා මම වෙමි යන හැඟීමක් වේ. එහෙමනම් අර රූපේ බැලුවා වගේම තවදුරටත් වේදනා සංඥා සංකාර විඥාන ගැනත් මෙනෙහි වීම හොඳයි. නමුත් මෙනෙහි විය යුත්තේ මේ ස්කන්ධ පංචකයේම අල්ලා ගන්නා වූ දෘෂ්ටියකින් අල්ලා ගන්නා වූ මතය පහ වීම පරමාර්ථ කරගෙනයි. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් වෙන වෙනෙහි වීමේ වැරද්දක් දකින්නේ නැහැ. අපි බලන්න වේදනා කියන තැන වේදනා කියලා කියන්නේ විඳීම. ඒක ප්‍රභේද වෙනවා සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ඛා වේදනාව කියලා. සංඥාව හැඳිනීම, සංකාර සංස්කරණී වීම, සැකසීම. මොකද අර වේදනා සංඥා දෙක සිතුවිලි දෙකක්, ඒ සිතුවිලි දෙකක් සමග තව සිතුවිලි එතන පහළ නොවි තියෙන්නේ වේදනාවයි සංඥාවයි සංකාරයයි අපි අවස්ථා තුනකට කතා කරන්නේ. නමුත් මේ අවස්ථා තුනම පහළ වෙලා තියෙන්නේ ස්පර්ශය නිසායි. වේදනාව සංඥා සංකාරය කියන අවස්ථා තුනටම මූල නිධානය ස්පර්ශයයි. පස්සපච්චා වේදනා කියන තැන ප්‍රකටව එතන පැහැදිලි කරනවා. දැන් බලනවා ස්පර්ශය. අපි පැහැදිලි කළා රූපේ ප්‍රත්‍යයෙන් පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් අවිද්‍යා තෘෂ්ණා ප්‍රත්‍යයෙන් මේ හටගත් ස්වභාවය ගැන ඇස කන දිව නාසය ශරීරය මනසේ හටගත් බව හටගත් ස්වභාවයේ ඉපිද නැසෙන බව, නැසෙමින් හටගන්න බව. ඒ ප්‍රසාද මේ මොහොත දක්වාම මේ හටගෙන නිරුද්ධ වෙනවා. නෑ තියෙනවා කියන මත දෙකට එකතුව බලන්න බෑ. ඔය මත දෙක තමයි සාස්ත්‍රත දෘෂ්ටි, උච්ඡේද දෘෂ්ටි කියලා වැඩිලා මේ මම බැරිලා මම ඉපදෙනවා. මට ඉපදීමක් තියෙනවා. එහෙමනම් එහෙම නැත්නම් මට ඉපදීමක් නෑ කියන තැන දක්වාම මේරුවේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ වර්තමාන මොහොතෙහි මමක් පෙන්වන්න නොහැකි තැන මම මැරිලා මමම උපදිනවද එහෙනම් මම මැරිලා මෙතනින් අවසන් වෙනවද මේ සත්‍යයට මරණින් පස්සේ හට ගැනීමක් තියෙනවද හට ගැනීමක් නැද්ද මේ මෙවැනි ප්‍රශ්න වලට භාග්‍යතුන් වහන්සේ උත්තර වදාලෙන්නේ නැහැ ප්‍රශ්නේ වැරදි සත්‍යය ගැන කතා කරන්නේ මේ මේ වර්තමාන මොහොතේදීවත් සත්‍ය කතාවක් පිළිගන්න බැරි නම් සත්‍යය මෙරි මේ සත්‍යය මෙරිලා මේ සත්‍යයම උපදිනවද මේ සත්‍යය මෙරිලා උපදින්නේ නැද්ද ප්‍රශ්න දෙක වැරදි භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ ප්‍රත්‍ය ක්‍රමයක් ගැන අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන ප්‍රත්‍ය ක්‍රමේ වදාරලා අවසානයේ ජාති ජරා මරණ ඒ බව නොදක්නාකම අවිද්‍යාව. ඒතරේ ප්‍රත්‍ය ක්‍රමේ වදාරමින් අවිද්‍යාවේ නිර්වශේෂ නිරෝධය ගැනයි නැවත හට නොගැනීමට පහවීම ගැන ගැනයි මෙතන දේශනාව තියෙන්නේ. ඒ නිසා අපි මෙතනදී අර ස්පර්ශ කියන වචනේ දිහා බලන්න. මේ මොහොතේහි හටගෙන නිරුද්ධ වෙන ප්‍රසාදයට අපිට අතීත කතාවක් ඕනේ නැහැ අනාගත කතාවක් ඕනේ නැහැ. මේ මොහොතේ ප්‍රසාදය ඇතිව නැති වෙනවා කියන එක සත්‍යයක්. මේ මොහොතේහි හටගෙන නිරුද්ධ වෙන ගෝචරය ප්‍රත්‍ය වෙන්නේ ප්‍රසාදයට. ඇස ගැන කියවනම් චක්කු ප්‍රසාදය යතහා භූතව දකින්න ඕනේ. හැබැයි මේ ඇස ඇති හැටියෙන් දත යුතුයි කියන තැන ප්‍රසාද රූපේ වගේම ගැඹුරේ තියෙනවා මේ බලන්න ඕන ගතිය ඉදිරිපත් කරගෙනයි ප්‍රසාදය හැදෙන්නේ. ඒ ප්‍රසාදය ප්‍රත්‍යයෙන් සැකසුනේම ගෝචරෙහි ඡායාව සැලසෙන ආකාරයටයි. ඒ නිසා තමයි ආලෝකයක් ඇති විට ඒ ප්‍රතිබිම්බ වැටෙන්නේ. ඒ විදියටයි සැකසීලා තියෙන්නේ. කර්මපත්තියෙන් ඇහැ බලන්න ඕනකම මුල් වෙලා. දැන් ප්‍රසාදයට ගෝචරයේ ආලෝකයේ උදව්වෙන් හැම වෙලා ඡායාවක් වැටෙනකොට එතන ඇතිව නිරුද්ධ වෙනවා. ඒ ඒ අවස්ථා දන්නේ ඒ දේවල් ප්‍රතිබිම්බයක් ඇති වෙන්න උදව් දෙනවා කියලා. ඒවා නියෝජනය වෙනවා කියලා. ප්‍රතිබිම්බ අවස්ථාව දන්නේත් නැහැ. ප්‍රසාදයයි ගෝචරයයි ආලෝකයේ ප්‍රත්‍යමේ හටගත්තේ කියලා. ඒ කියන්නේ සිද්ධාන්තයක්. ඒ සිදුවීම වෙනකොට ඊට අනුරූප මෙනෙහිවීමක් වෙනවා. ඒ විදිහටයි සැකසিলা තියෙන්නේ. ඒ මෙනෙහිවීම පැහැදිලි කරන්නයි මේ ජීවිතේ අනුකරණයයි සසර ගතියයි එකතු වෙලා භාවිතා වෙච්ච ආකාරයක් අනුවෙනින් සිහි වෙනවා කියලා පැහැදිලි කරන්නේ. මට සිහි වෙනවා නෙමෙයි. ප්‍රත්‍යයෙන් සිහියට නැගෙනවා. බලන්න එතන ප්‍රත්‍යය මම මතක් කරනවා මම මතක් කරනවා මට මතක් වෙනවා කියලා මතයට බරව බලන්නේ නැතුව මේ සිහිවීමට ප්‍රත්‍ය දිහා බලන්න. ඒ ප්‍රත්‍ය දිහා බලනකොට එකක්වත් කෙනෙක් නෙමෙයි. දැන් මානසිකාර ප්‍රත්‍යයෙන් දැනගැනීමක් ඇති වෙනවා. ඒ දැන් අපි චක්කු විඥානය ගැනයි කතා කරේ රූප දැනගැනීම ගැනයි. ශබ්ද දැනගැනීම, ගන්ධ දැනගැනීම, රස දැනගැනීම, පොට්ටබ්බේ දැනගැනීම. නොයසේනම් මනස මුල් කොට මුල් කොට දිහට නැගෙන අරමුණු මනෝවිඥානය දැනගැනීම. මේ දැනගැනීල්ල තුල නොවේද එහෙනම් දැනගැනීල්ලට බඳුන් වෙලා නේද තියෙන්නේ පෙනීමයි පෙනෙන දෙයි. එහෙම නැත්නම් පෙනීමක්වත් පෙනෙන දෙයක්වත් ගැන දන්නේ නැහැ. ප්‍රසාදයයි ගෝචරයයි ආලෝකයයි එකතුව ඡායාවක් ඇති වෙලා නැති වුණාට ඒවයිව දන්නේ නැහැ. නමුත් ඒ ඡායාව ඇති වෙනකොට මේක ප්‍රත්‍යක්‍රමයෙන් සැකසিলা තියෙන ඒ ඒ ඊට අනුව මෙනෙහි වෙන්න. දැනගැනීමක් වෙන්න. ඒ නිසා මේ සියල්ලම එකතු කරලා බලන්න. එකට අවබෝධ කරගන්න. චක්කුංච පටිච්චේ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ අපිට අර විඥානයේ තුලම පෙනීම පෙනෙන දේ විඥානයේ තුන එකතු වෙනවා කියලාත් උතන අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට පස්ස චෛතසිකයක්. පස්සපච්ච වේදනා. මම මුලින් මතක් කළා වේදනාවටත් සංඥාවටත් සංස්කාරයටත් ස්පර්ශයමයි. දැන් රූපය වේදනාව සංඥාව සංකාරය. මේ දෙක ආකර්ෂණය කරලා එක් කරලා තියෙන විඥානය. හැබැයි විඥානයත් පහළ වෙන ස්වභාවයෙන් යුක්තයි එතන. මේ හේතුප්‍රත්‍ය ක්‍රමයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක නේද ස්කන්ධ පංචකයේ හටවීම නිරුද්ධ වීම. ඒ බව අවබෝධ වෙනකොට නුවණ සිහිය පිහිටෙන මොහොතට අර මම වෙමි කියන හැඟීමට මොකක් වෙයිද? එහෙමනම් මේ මමයි කියලා කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගන්න දේ ඉපිද නැසෙනවා කියන නොදැක්මට කියන තවත් ඒ හැඟීම නොදක්නා කියන හැඟීම විග්‍රහ කරන්න තියෙන තවත් වචනයක්. ඒ නිසා තමයි වේදනාව නිසා මම වෙමි යන හැඟීම වෙයි. වේදනාව පස්සප්‍රත්‍යයෙන් පහළගෙන පස්සප්‍රත්‍යයෙන් පහළ වෙලා නිරුද්ධ වෙන බව නොදැකීම නිසා මම වෙමි යන හැඟීම වෙයි. සංඥා සංකාර නොදැකීම නිසා මම වෙමි යන හැඟීම වෙයි. නොනිසා නොවේ. මේ රූප නාම දෙක එක්ව දැනගන්නවා. මේ තුන වෙන්ව කතා කරන්න බෑ. විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං. ඒ බව නොදැකීම නිසා මම වෙමි යන හැඟීම වේ නොනිසා නොවේ. ඒත් ඒ ආනන්ද සූත්‍ර ධර්මෙහි ඊටාම පැහැදිලි උපමාවක්. ඉමන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ විසින් ආනන්ද තෙරුන් වහන්සේට පැහැදිලි කරලා තියෙනවා. ආනන්දේනි තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කැඩපතකින් එහෙම නැත්නම් දියබඳුනකින් මුව නිමිත්ත බලන්නේ වේද? ඒ කියන්නේ මුහුණ බලනවා. මුහුණ බලන නිසා දක්නේ වේද? බලන නිසා දක්නේ වේද? නොනිසා නොවේද? අර ඡායාව වැටෙනවා. ඡායාව වැටුණට පේන්නේ නැහනේ. එතන ඒ සඳහා යොමු වීමක් තියෙනවා. යොමු වීම නිසායි දක්නේ. යොමු වීම නැත්නම් දකින්නේ නැහැ. ඒක යොමු වීම. ඒ ආකාරයෙන්ම රූපේ නිසා මම වෙමි යන හැඟීම වේ නොනිසා වේ යොමු වෙනවනේ ප්‍රසාදයට ගෝචරේ ආලෝකයේ හමු වෙලා ඡායාව වැඩනකොට යොමු වීමක් වෙනවනේ යොමු වීම නිසා මම වෙමි යන හැඟීම වේ නොනිසා නොවේ අර මුණ බලන කැඩපති උදාහරණය ප්‍රමාවන්තට බලන්න ඒතර යොමුුනේ ඇයි අනුවණින් යමුුනේ ඇයි බොහෝ කාලයක් වැරදි භාවිතය වැරදි යොමු වීම මේක නිවැරදි වුණේ නෑ මේක එක සැනින් නිවැරදි වුණොත් යොමු වීමක් දැනගැනීමක් වෙයි. රූප දැනගැනීම, ශබ්ද දැනගැනීම, ගන්ධ දැනගැනීම, රස දැනගැනීම, පොට්ටබ්බයන් දැනගැනීම, අතීත අත්දැකීම් එහෙම, අතීත අත්දැකීම් ඊළඟ මොහොතට යෙදවීම, කාය කම්මේ වචී කම්මේට මෙනෙහි වීම, වායු ධාතුව මුල් කොට සතරමා ධාතුවේ ක්‍රියාවක් වෙලා නිරුද්ධ වීම. නමුත් මම වෙමි යන දැකීම වෙන්නේ නැහැ. එතන සක්කාය දිට්ඨියට බර වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය කැඩෙනවා. ඒ ගැන සැකයක් නැහැ. කරුණු තත්වාකාරයෙන් මනාව පැහැදිලි වෙලයි කම තනකවත් සැක නැතුවයි අවබෝධ වෙන්නේ. ඒ නිසායි අන්‍ය වැරදි වෘත්ත ක්‍රම අනුගමනය වීමක් නොවන්නේ. එතකොට බලන්න අපි භාවනා කරනවා කියලා කීවට භාවනා කරනවා කියන්නේ නැතිනම් භාවනා වෙනවා කියන්නේ මොකක්ද කියන කරුණ ධර්ම අවබෝධය මතයි සිද්ධ වෙන්නේ. ඒ සිදුවීමයි නැවත නැවත වැඩින්නේ. ප්‍රඥාවෙන් මේ සිදුවීම නොදැක්ක භාවනා කරන්න ගියොත් භාවනා කරන්නෙත් මම වෙනවා. ලබන ප්‍රතිඵලය ලෞකික එකඟතාවය ඒත් මම වෙනවා. ඒකයි සක්කාය දිට්ඨිය මුලින් පහ වෙන්න ඕනේ. කාමරාගේ නෙමෙයි. කාමරාගේ පහ කරන්න බෑ. හක්කාය දිට්ඨිය පහ නොවි. එතනදී ඒ මාර්ගයට අනතුරුව ඵලයේ සාත්වීම තුළම භාවනාව වුණා වුණා. එතන ඉඳලාම දැන් කාමරාග ව්‍යාපාද තුනී වෙන ක්‍රමේ දන්නවා. බලන්න ධර්මයට වැටුණු හැටි. සය ඉන්ද්‍රිය ළඟ වචී සංකාරේ කාය කම්මෙහි යම් අනුවණින් යෙදීමක් වේද නැවත නුවණින් යුක්ත වෙන ආකාරය දන්නවා. ඒ නිසා අනුක්‍රමයෙන් පුරාණ කර්මය පුරාණ රැවටීමේ ගතිය සේ වෙනවා අලුතින් රැස් නොවි රැස් නොවි නොවි යනවා. ඒ නිසායි කාමරාගය පාද තුනී වෙන්නේ. සකු르දාගාමි ඒතර මේ සෝතාපන්න භාවයට පත් වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක්. සෝතේ කියනවා සැඩපහරට. මොකද නොනැවතීම මොහොතට ගලා බරිසන නිසා. මෙතන ඒ උපමා කරනවා නිර්වාණයෙන් කෙලවර වෙන නිසා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංකතුවත් අසංකතේ සාත් කරන නිසා සෝතස කියලා කියනවා. සෝත කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් සෝතාපන්න කියනවා. මොකද මාර්ගක්ෂණයටපත් නම් පලක්ෂණය අනතුරුවමයි. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර වශයෙන් කතා කරන්නේ මාර්ගක්ෂණයටපත් වෙන්න තියෙන ධර්ම ගැනයි. මාර්ගක්ෂණයටපත් නම් පලස්සනේ එතනමයි. ඒකට විවහාරයක් කරනවා සෝතාපන්න කියලා. බලන්න දැන් අපි කතා කරගෙන ආපු ධර්ම ටික සාරාංශ කරලා ප්‍රසාද රූප 6යි, නැත්නම් ආධ්‍යාත්මික ආයතන 6යි කියලා ගන්න. බාහිර ආයතන 6යි ඊට අනුරූප මෙනෙහි වීමයි මෙනෙහි වෙනවා කියන පැත්තට ගන්න පුළුවන් සිතුවිලි දැන ගැනීම විඥානයයි හැබැයි එකක් පස්සේ එකක් කතා කරන්න වෙන්නේ නමුත් පහළ වෙන්නේ ක්ෂණීයමයි බොහෝ විට ওই ධර්ම ක්‍රමවලදී අපිට කෝකද ඉස්සරලා කෝකද පස්සේ මෙතනදී මේ සිතුවිලි පළමුවෙන්ම දේශනා කරලා තියෙනවා විඥානෙ පසුව දේශනා කරලා තියෙනවා අනිත් පරයයේදී විඥානෙ ඉස්සලා දේශනා කරනවා සිතුවිලි පසුව දේශනා කරනවා ඒතර කොහොමද මේක අවබෝධ කරන්නේ කියලා ගැටලුවක් එනවා. ඒ ඒ පරියාය, ඒ ක්‍රමය. නමුත් මෙතන අවබෝධ කළ යුත්තේ හේතුප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන බවමයි. ආත්මී ගතියෙන් ග්‍රහණය කරන්න බැරි බවමයි. ඒ නිසා අර ක්‍රමය ගැන අපිට ගැටලුවක් ඇති වෙන්නේ මේ අනවබෝධයෙන් යුක්තව මම මුලිනුත් මතක් කළා මමයි මට හමු වෙන දෙයි කියන මතේ ඉඳන් තෘෂ්ණා දෘෂ්ටි මානවල මතේ ඉඳන් පහළ වෙන ස්කන්ධයන් උපාදාන ස්කන්ධයි. උපාදාන ස්කන්ධ පහළ වෙලා නිරුද්ධ වෙන්නේ නැවත නැවත උපාදාන ස්කන්ධයන් පහළ වෙන්න හේතු සැකසීලාමයි. ඵල නිරෝධය නොදැකීම හේතුවයි හේතු නිසා ඵලයි. නැවත ඵල නිරෝධය නොදැකීම හේතුවයි හේතුව නිසා ඵලය. මේක කෙල මේකේ අගමුල පෙන්වන්න බෑ. ඒ නිසායි අගමුල අහන ප්‍රශ්න වලටත් භාග්‍යතුන් ආදී වදාලින්නේ. මොකද ඒක ඒ ඒ ප්‍රශ්නේ අවබෝධයට අදාළ නැහැ. ඇසුරු කිරීම ආශ්‍රය ධර්ම නිසා විද්‍යාව විද්‍යාව නිසා ආශ්‍රය ධර්ම. නමුත් Nirodhayak වදාලා. මේ හේතුඵල Nirodhehi දැකීම සිහිය පිහිටීම පුරාණ කර්මක් සේ වෙනවා අලුත්ෙන් රැස් නොවෙනවා දුක්ඛ නිරෝධයයි. බලන්න දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඔන්න සම්මා දිට්ඨියයි. දැන් අපි කතා කරපු ආපු ධර්ම ටික ඔක්කොම එකතු කරලා බලන්න දැන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට මෙනෙහි වීම වැඩි වෙන්නේ නැහැ. අඩු වෙවි අඩු වෙවි ඒතන ඒතන තේරුණා. දැන් මේ ධර්මතාව වෙනවා මනීන්ද්‍රිය මුල් කොට පහළ වෙන උපාදානස්කන්ධේ දුකයි වැරදීම මනීන්ද්‍රියේ මුල් කොට පහළ වෙන සංකල්පයන් දෙයක් කෙනෙක් කොට වැරදි භාවිතයේ දුකට හේතුවයි. එහිම හේතුඵල නිරෝධේ නිරෝධයයි. සම්මාදිට්ඨිය නිවැරදි දැකීමක්. ඒ සම්මාදිට්ඨිය සමග සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය කියන වචන වලට අයිති චෛතසිකේ යෙදුණා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. චෛතසික ධර්ම පහක් ඔය. පහේ මොහොතට යෙදුණා. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එහිම සංවර වුණා. ඒ මොහොතටම. ඒ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලේ අංගයත් ඇවිල්ලා ඉතන. මාර්ග සිත කියන්නේ මේ අංග අට එකසනේ එක හිතේ. සම්මා දිට්ඨිය පූර්වාංග වුණා නම් ඒ සනේට මාර්ගාංග අට මාර්ග සිතාව. ඒ ආවේ හේතුඵල නිරෝධ කියන සනේ ඇතුළ කියලායි කියන්න ඕනේ මාර්ගාංග අට හරිනම්. ඵලය ඇති වුණා. ඒකයි සෝත කිව්වා ආර්ය අෂ්ටාංග මාර්ගයට සෝතටපත් සෝතාපන්න. නැවත නැවතත් වැඩෙන්නේ මොකද්ද? ආර්ය ධාර්ය ස්ථාංගික මාර්ගයමයි. එතකොට කාමරාග ව්‍යාපාද තුනී වෙනවා. සකදාගාමි. කාමරාග ව්‍යාපාදයාගේ නැසීම අනාගාමි. ඒ ඕරම් භාගයේ සංයෝජන බැමි. කාම ලෝකේටයි පහත් කොටසටයි සංයෝජන බැමි පහවීමත් සමග ඉහළ කොටසටයි උද්ධම් භාගීය සංයෝජන බැමි රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා පහ වීම අනුතුරුව වදාරලා තියෙනවා. රහත් ඵලයේ දක්වා. පරිණිර්වාණයේ සැනසීම දක්වා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒ නිසා අපිට නිවැරදිව ධර්ම න්‍යාය වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ප්‍රඥාවට අදාළ කරුණ අපේ මේ ජීවිතයේ කෙටි ජීවිත කාලය තුලම වටිනාර්ථයක් හරයක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. බලන්න හේතු නිසා ඵල වශයෙන් ඵල නිරෝධය නොදැකීම හේතු වශයෙන් ඒ නිසා නැවත ඵල වශයෙන් අපි දීර්ඝ සංසාරයේ කතාව කතා කරනවා මේ නොසලකා ගියොත් අදරස් කරන කර්ම වලට මතුවට මතුවට පහළ වීමක් කතා කරනවා නැවත නැවත වීමක් එතකොට අපි කතාව කරන්නේ අනාගත වශයෙන් නමුත් මෙවැනි බුද්ධෝත්පාද කාලයක මෙවැනි මිනිසෙක් වෙලා ඉපදිලා උපතින්ම මිත්‍යා දෘෂ්ටි අදහසක් වුණා නම් ඒත් අහන්න හම්බෙන්නේ මිත්‍යා මත දරාගෙන හිටියානම්. නමුත් කර්ම විපාක විශ්වාසයක මුලදීම පිහිටලා සීල සමාධියේ ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවෙන් අවබෝධ කරන්න පුළුවන් කියන පිළිගැනීම ඇතුව මේ මොහොතට අපිපත් වීම මොනතරම් වාසනාවක්ද කියලා. ඒතර පිං නෑ කියන්න බෑ. නොහැකියාවක් තියෙනවා කියන්නත් බෑ. අද වෙන්නේ කියන්නත් බෑ. ඒ සියල්ල හරි. ඒ නිසා හොඳ ප්‍රඥාව, වීරිය සිහියේ යෙදුවොත් අර මාර්ගාංග 8 එකසණේක් වෙනවා. පළත්සනේ සාත් වෙනවා. අපිට සංසාරික වශයෙන් ගත කරපු ජීවිතවලට වඩා එහෙනම් මේ ජීවිතේ මොහොත වාසනාවන්ත නැද්ද කියලා බලන්න. ඒ නිසා ඒ පිළිබඳව තියෙන හොඳ වටිනාකම හැඟීම වාසනාව අපි තේරුම් අරගෙන ධර්මයේ ජීවිතයට එකතු කරගෙන ඒ ජාතිය ජරාව ව්‍යාධිය ශෝකේ මරණේ මමයේ මගේ මා වසඟේ පවතින දෙයක් කියන පවරා ගන්නා වූ මතය පහවී යෑමට අපි උතුම් වූ නිවීම සැනසීම අවබෝධ කරමු සියලු දෙනාටම සාන්ත නිවනින් සැනසීම වේවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු අං සදාති ධර්ම ශ්‍රවණී කිරීමෙන් ප්‍රඥාව වැඩි දියුණු වී උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා ත්‍රිවන් සරණයි. එතකොට මේ සෝතාපට්ටි අංග කියලා පෙන්වන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එතකොට අර යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන්නේ නුවණින් යුක්තෝ මෙනෙහි වීම හා අනුපූර්ව ප්‍රතිපදාවෙහි යෙදීම. අනුපූර්ව ප්‍රතිපදාව කියන්නේ සීල සමාධි ප්‍රඥා. එතකොට ඒ කුසල් සිතෙහි එකඟතාවය තමයි උතන සමාධිය කියන්නේ. දැන් බණ අහනකොට සමත භාවනාවක් අභ්‍යාසයක් වශයෙන් භාවිතා කරලා තියෙනවා නම් ඒත් එකඟතාවයේ ඉදිරිපත් වෙනවා. සංසාරික හේතුවටත් ඉදිරිපත් වෙනවා. එකඟකම. ඒ එකඟකමට භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය මෙනෙහි වෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අහපු ධර්මය නුවණින් යුක්තව මෙනෙහි වෙනවා. ඒ මෙනෙහි වෙනකොට මම නොවේ මගේ නොවේ වසඟෙහි පවත්තන්න පුළුවන් කෙනෙක් නොවේ කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒතර මේක දැනුම හා දැකීම කියන අංග දෙක එකතු වෙලා වෙන්නේ. දැනුම කිවි අහපු ධර්ම ක්‍රමය. ඒ දැනුම ඉවෙලෙම දැකීමක් බවට ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නැවත නැවත ඒ පිළිබඳව භාවිතා වෙන්න වෙනවා අර දැකීම කියන තැන සාත් වෙන්න. ඒ ගැන මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න අවස්ථාව දැන්. තම තමන්ට මොකක් හරි ප්‍රායෝගිකත්වයේ තුල යෙදෙනකොට කොහොමද යෙදෙන්නේ කියන එක හැබැයි මෙනෙහි වීමත් යෙදීමක්. මම එකයි අර කිව්වේ සමහර අය කියනවා මෙනෙහි කරන්න ගියාම මෙනෙහි වීම කියන එක ඔක්කොම එක මට්ටමට දාන්න එපා. දැන් දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවා කියලා එකක් මෙනෙහි වෙලා දැනගන්නවා. මෙතනදී අවශ්‍ය කරන්නේ මේ සිහිවීම දැනගැනීම කියන කරුණ නැතිකරන්න නෙමෙයි. ඒක නෙමෙයි මෙතන අවශ්‍ය. අනුවණින් සිහිවීම අනුවණින් දැනගැනීම කියන කරුණ අයින් වෙන්නයි ඕනේ. සිහිවීම දැනගැනීම නැති වෙන්නේ එක්කෝ සංඥා වේදිත නිරෝධයක් වෙන්න ඕනේ. නමුත් මෙතනදී ඕනන්නේ අනුවණින් සිහි වෙනවා අනුවණින් දැනගන්නවා කියන කරුණ භාවෙන්ඩයි. මම ඒක මෙහෙම කියවොත් දැන් සිහිවීම දැන ගැනීම කියන කරුණ යෙදෙන්නේ නැතුව తాවකාලිකව ජීවිතේවත් ගත වෙයිද නැහැ ඒකනේ දැන් කුඩා කාලේ අල්ලා ගැනීමක් නැතිව වාගේ පෙනුනට වැඩිහිටියෝ දෙමව්පියෝ తాවකාලිකව ජීවිතයක් ක්‍රමානුකූලව ගත කරගන්න විදිය භාවිතා කරවලා දෙනවා ඒ භාවිතේ ඕනේ නේද භාෂාව භාවිතා කරවලා දෙනවා ශාරීරියේ පිරිසුදු කරගන්න විදිය භාවිතා කරවලා දෙනවා. ඊළඟට මෙහාට මෙහාට එනකොට ශිල්පීය ඥානීය භාෂා ශාස්ත්‍ර භාවිතා කරවලා දෙනවා. ඒ භාවිතයේ අවස්ථානුකූලව සිහියට නැගිලා ක්‍රියා නොවෙනවා නම් සම්මතෙත් වැරද්ද ගන්නව නේද? සම්මෙතේවත් පිළිවෙලකට වැඩ කරන්න බෑනේ. එතකොට භාවිතා වීම හා අවස්ථානුකූල සිහි වීම ක්‍රියා වීම නොවේ මෙතන ප්‍රශ්නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ ඒ ක්‍රියාවට අයිතිකාරයක් වෙලා ඉන්න එකයි. මමත්වය කියන්නේ. අපේ ජීවිතේ తాවකාලික ජීවිතේ කොච්චර සුන්දර වෙයිද අවස්ථානුකූලව භාවිතා වෙනවා ක්‍රියා වෙනවා ජීවිත අවසානයේ අතහැරෙනවා නම් ජීවත් වෙන්න කිසිම හානියක් නැහැ මේකේ. නමුත් ඒකට බාධාවක් වෙනකොට ජීවත් වෙන කාලය තුලත් ජීවිත අවසානයේත් අපි කියන්නේ අර කාමරාග පටිග ඇති වෙනවා නේද? බලාපොරොත්තු නොවන ආකාරයට වෙනකොට තරහ ඇති වෙනවා ජීවිත අවසානයේ ලොකු තැති ගැනීමකින් අල්ලගන්න හදනවා අතහැරෙන එක. එතකොට ජීවත් වෙන්න තියෙන ක්‍රමයට වඩා තව කෑල්ලක් ඔකට එක් වෙලා යන බවක් පේනවා නේද? අල්ලගන්නකම. ඒ ටිකයි ඔක අයින් වෙන්න ඕනේ. නමුත් දැන් මේක එකට කලවම් වෙලා එන්නේ. අනුකරණය වෙන ධර්මයයි කෙනා කියන ගතියයි දෙක එකට එකතු වෙලා එනවා. එතකොට ඒකට නුවණක් තියෙන්න වෙනවා මේ දෙක දෙකක් විදිහට වෙන් කරගෙන අර අනුවණින් භාවිතා වෙලා එන එක පහ වෙලා යන්න යම් ධර්මාවබෝධය ඕනේ මෙතෙන්ට. ඒ අවබෝධය නැතුවත් නීවරණ ධර්මයන් යටපත් වෙන විදිහටත් භාවනා කරන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාව අවසන් වෙනකොට ආයෙත් මමය කියන ගතිය ඒ විදිහමයි. ඒ ක්‍රමේ තමයි කාමරාග ව්‍යාපාද ප්‍රහාණය කරන්න ගියා සක්කාය දිට්ඨිය ඇතුව. නමුත් කාමරාගයෙන් මිදින්න බැරි වුණා සක්කාය දිට්ඨිය ඇතුව. නමුත් සක්කාය දිට්ඨිය පහ වෙන්න අනිවාර්යෙන් ප්‍රඥාව මුල් වුණා වූ ධර්මයක් අවබෝධ වෙන්න ඕනේ. ඒක ප්‍රඥාවට අදාළ කාරණයක්. දැන් භාවනාව කියනවා චිත්ත ඒකාග්‍රතාවයටත් භාවනාව කියනවා. සමත භාවනාව. ප්‍රඥාව වැඩිම බොහෝ කොට වැඩිමටත් භාවනාව කියනවා. ඒක විපස්සනා භාවනාව. නමුත් චිත්ත ඒකඟතාවය සමත භාවනාව ප්‍රඥාව වැඩෙන්න උපකාරයක් වෙනවා. නමුත් මොනතරම් හිත එකඟ වුණත් ප්‍රඥාවට අදාළ ධර්ම අහලා නැතිනම් ඒ පිළිබඳව නුවණ මෙහෙवला නැතිනම් ඒකට විපස්සාවනාව කියන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ තරම් ධර්ම දේශනා කිරීමක් සාකච්ඡා කිරීමක් මේ ශාසනයෙහි තියෙන්නේ. ප්‍රඥාව මෙහෙවවන්න. දැන් කුඩා කාලේ අම්මගේ සම්බන්ධයත් ඇහැරුණාම උස්ම පිට වෙනවා උස්ම ඇතුල් වෙනවා. කියන්නේ මේක සීතල වෙනකොට රත් වෙනවා උණුසුම් වෙනවා. මේ ආස්වාස වාතයේ ලේ ධාතුව දෙක සංයෝග වෙවි උණුසුම් වෙනවා. එතකොට ලේ ධාතුව වැය වෙන හින්දා ආහාර සැපෙනවා. එහෙම ක්‍රියාකාරීත්වයක් වුණා. ඇහැට කනට දිවට නාසයට ශරීරයට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන් හමු වුණා. ඒ වෙලාවේ හැටියට විඳීමක් දැන ගැනීමක් ඇති වෙලා තැරෙනවා. මේ ජීවිතේට පසුබිමක් තිබුණේ නැහැ සිහියට නැගෙන්න. මේ ජීවිතේ පසුබිමක් නැහැ. රටක් වශයෙන්වත් පසුබිමක් නැහෙනි. භාෂාවක්, උස් පහත් බව, උගත් නුගත් බව, තරුණ මහලු බව. එහෙම එකක් පුංචි ළමයා අරන් නැහැ නේද? තේරුණාද? හමු වෙනවා දැනගන්නවා, අතහැරෙනවා. ඒ න්‍යාය වෙනවා. මොකද කර්මෙන් හටගatti. බාහිර වශයෙන් අල්ලා ගැනීමක් පෙනෙන්න නැති වුණාට මේ බාහිර විඥාන පහට අමතරව මනෝවිඥාන අවස්ථාවක් පහළ වෙනවා. ගැඹුරු මනෝවිඤ්ඤාණ පහළවීම තුල මමත්ව ඉදිරිපත් වෙනවා. ඒක මේ ජීවිතෙන් ආපු කොටසක් නෙවෙයි. එහෙනම් දැන් පුංචි දරුවෙක් වුණත් ගැස්සෙන්නේ, hina වෙන්නේ, බාහිර වශයෙන් වුණත් යම් අවස්ථාවල් වලදී ඒක එන්න පුළුවන්. නෑ නෙමෙයි. මේ කියන්නේ මේ ධර්ම මාර්ගයේ වශයෙන් අපිට තෝරගන්න අවස්ථාවක්. මේක දෙකක් කියන්න. අනුකරණයයි ගතියයි දෙක දෙකක් කියන්න. අවස්ථාවක් කියලා. ඔක මේ අර සමන මණ්ඩිකා සූත්‍රෙත් ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ ඔතන. ලදරු අවස්ථාව ගැන. දැන් අනුකරණය වෙනකොට අනුකරණය වෙන්න ඕනේ අවස්ථානුකූල සිහි වෙන්න ඕනේ මේ වායෝ දාතේ සත්‍යයට එකතු වෙලා ක්‍රියා වෙන්න ඕනේ. එහෙම වෙනකොට ටිකක් දුර එනකොට අර කෙනෙක් කියන එකක් ආවනි. දැන් අපිට කෙනෙක් කියන එක අයින් වෙන්න වෙනවා. ක්‍රියාකාරීත්වය වෙන්න වෙනවා. දැන් අර සාමාන්‍යයෙන් කතාවක් තියෙන්නේ හංසයාට කිරි වතුරයි දෙක එකට එකතු කරලා දෙනකොට ඒ හංසයාගේ දිවේ ස්වභාවයක් තියෙනවා මේ වතුර ටික ඉතිරි වෙන්න කිරි ටික බොන්න පුළුවන් කියලා. වතුර අයින් වෙන්නත් කිරි බොන්නත් පුළුවන් හංසයාට කියලා එහෙම කතාවක් තියෙනවා. හංසයා වාගේ වුණාට පාත්‍යා පාත්‍යාට එහෙම වෙන් කරන්න බෑ කියනවා. දැන් ඔය දීලා තියෙන කිරි වතුරයි එකට කරලා. ඒකී අනුකරණයක් වෙලා තියෙනවා ගතිය වතුර වාගේ. අවශ්‍යතාවයකට අනවශ්‍ය කැලලකුත් එකතු වෙලා දීලා තියෙන්නේ. එතකොට දැන් මෙතන විශේෂ නුවණක් ඕන කරනවා වතුර අයින් කරගන්න. කිරි ටිකේ ප්‍රයෝජනෙ ගන්න. ඒ නිසා මෙතනදී මේ කියන්නේ නෑ භාවනා කරන්නයි කියලා කාටවත් මේ වැඩ පොළවල නොය දෙයින්ද කියලා ගිහි ජීවිතවල. එහෙම වුණොත් එහෙම ගිහි ජීවිත ගත කරන දේවල් වල සාර්ථකව ධනෝපායන මාර්ග ව්‍යාපාර කටයුතු නිසා තමයි ගිහි ඒ කටයුතු නොකරන පැවිදි පක්ෂයටත් සිව්පස් උපස්ථාන කරන්නේ. පැවිදි පක්ෂය තමයි ඊළඟට ඒ අයට උපාදානයන්ගෙන් තොර වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්නේ. ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නිසා තමයි සිව්වනක් පිරිසට නිවෙනින් නිවෙන්නේ. එහෙනම් මේක සක්කාය දිට්ඨියෙන් නොකරනද තමන්ටත් අනුන්ටත් අර්ථ පිනිස මේ ක්‍රියාව ජීවිත අවසානයේ දක්වා වෙන්නත් ක්‍රමයක් ඕනේ. එහෙම නැතුව ගිහි ජීවිතවල ඉඳලා රහත් වෙලා වැඩ හිටපු අය නෑ. ඒ ගිහි බන්ධන ඇතුව රහත් වෙලා ජීවිත කාලයක් ගත කරපු චරිතයක් තියෙනවද? අපි අර සුද්ධෝදන රජුණන්ගේ චරිතය කියවා දිනහතයි කියලා පෙන්නනවනේ. ඒ හින්දා සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වෙලා හතරපාණිමා කරපු චරිත තිබුණා. බොහොම අඩු වශයෙන් අනාගාමී ඵල වලටපත් වෙච්ච චරිතත් තිබුණා. ඒ ඒ ඒ දැකීම තුල පුරාණ කර්මක් ඡය වෙන්න අලුත් කර්ම රැස් නොවෙන්න ක්‍රමයක් ඕනේ. ජීවිතය තුළ. අන්න ඒක ලැබුණද කියන කරුණයි මේ අහන්නේ. ගාක් බණ මතක තියාගන්න කියන එකක් නෙමෙයි. ජීවිතේ අර උපමාවෙන් කිව්වා වාගේ වතුර අයින් කරලා කිරි ටික විතරක් ගන්න පුළුවන්ද කියන මට්ටමක් ගැනයි මේ අහන්නේ. මොකක්ද එතකොට ඒකට ක්‍රමය? අපි කියන බණ වඩු වැඩ කරන අය ඉස්ලාම ගෘහ භාණ්ඩයක් නිෂ්පාදනය කරගන්න කෑලි ටිකනේ හදන්නේ. භාණ්ඩයද හදන්නේ කෑලි ටිකද? ඒවා තැන් තැන් වල හේතුව වෙන්න පුළුවන් එක එක දවස්වල. ඊට පස්සේ ගෘහ භාණ්ඩය කියන එකක් එන්නේ එකට වදනකොටනේ. එතෙක් ගෘහ භාණ්ඩ කතාවක් නැන්නේ. ඒ වාගේ ඇස ගැන, රූපය ගැන, මෙනෙහි වීම ගැන, විඥානය ගැන, විඥාණයට දත යුතු ධර්ම, වේදනා සංඥා සංඛාර ගැන මේ දේවා ප්‍රත්‍යයෙන් හටගන්න බව වෙන වෙනම වෙන වෙනම නේද අහලා මෙනෙහි කරන්නේ. ඒවා අදාළ වෙන වෙන Nirodhe දැකීමට එන්න තියෙන අදාළ ධර්ම. ඒවා අහලා මෙනෙහි වෙනවා. මෙනෙහි වෙනකොට කීවා වාගේ අර ගෘහභාණ්ඩේ වැදුණු වෙලාව වාගේ. එක එක ගැන කෑල්ලක්වත් අඩුයි නම් එහෙම වද්දන්න බෑ. හරියම කෑලි ටික එකතු වුණා වාගේ වෙලාවක් තියෙනවා. අර කෑලි ටික උදව් වුණා ගෘහභාණ්ඩේට. නමුත් වැදුණාට පස්සේ කෑලි ගැන කතාවක් නැන්නේ. අන්නේ වාගේ මෙතන කෙනෙක් නොවේයි කියන එක අවබෝධ වීමක් තියෙනවා. දැන් ඔය ඔයගොල්ලෝ උපකරණයක් අඩින් ගෙනල්ලා ඈ ඒක හයි කරන්න හදනකොට අහවල් එක නැතුව හයි කරන්න බෑ මේකට ඒක දාලා නැහැ කියනවා නේද? ඒ ඇනේ හරි ඒ කොටස හරි දාලා නැහැ කියලා අහයි ඒක හොයාගෙන ඉන්න යන්නේ. ඒ වගේ ධර්ම න්‍යාය තුලත් යම් අඩුවක් තියෙනවා නම් එහෙම ඒක වද්දන්න බෑ. මොකද තනියෙන් බෑ. භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා වදාළ ධර්මය ඒ සිවණක් පිරිස අහලා ඒක අවබෝධ කරපේක પરම්පරාවෙන් પરම්පරාවට ගේනවා. ගේනවා කියන්නේ මනසින් මනසට අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙන්න ඊළඟ මනසට න්‍යාය ලැබෙන්න ඕනේ. තනියෙන් වෙන්නේ අන්න ඒකයි මම කියන්නේ නැවත වතාවක් බලන්න අඩුවක් තියනවාද හරිද කියලා. හරිනම් නිවැරදිනම් පර ප්‍රත්‍යයෙන් රහිතව අවබෝධ වෙනවා කියලා කියන්නේ. බණ ඇහුවට අවබෝධය ළඟදී ඒක අදාළ නැහැ. අපි දැන් බලමු මොකක්ද දැන් ඒක කීවට මං කියලා මං කියලා මං හිතුවා ඔයගොල්ලන්ට තේරුණා කියලා. මම මගේ හිතේ තේරිලා දැන් කියලා. කෙලි කිව්වේ මොකද්ද? දිය කිව්වේ මොකද්ද? මොකද්ද කිව්වේ? ආ මොකද්ද? ආන්න හරි. ආ හරි. ගතියයි අනුකරණයයි දෙක. අනුකරණයක් නැතුව ජීවත් වෙන්න බෑ. ඒ අනුකරණය භාවිත වෙන්න ඕනේ. ඒක ජීවිත අවසානයේ දක්වාම ආහාර ගන්නවා වගේ එකක්. ආහාර නොකර ජීවිතයක් පවත්වන්න බෑනේ. වතුර කීවේ ඔකට ආහාර ගන්නේ මම කියන එක. වතුර එකතු වෙලා එනවා. හක්කාය දිට්ඨිය එකතු වෙලා එනවා. මේ කෙනෙක් ආහාර ගන්නවා කියන එක. එතකොට දැන් ආහාර ගැනීම කියන එක කපලා දැම්මොත් එහෙම මුලදිම ජීවිතේකුත් නැහැ. අවබෝධ කරගන්න. తాවකාලික ප්‍රයත්නකුත් නැහැ. ඉස්සරලාම ආහාර නොගැනීම නතර කෙරුවොත්. ආහාර ගැනීම අනුකරණයෙන් භාවිතා වෙලා අර පුංචි කාලේ අම්මා කෑම පිඟාන බෙදලා අනලා කටක් අම්මා කාලා පෙන්නලා ළමයා අතේ පිඟාන තිබ්බා. ඒ කණ්ඩ දන්නේ අකටවටේ ගෑවෙනවා නේ. ලේන්සක් කරන් පිහ පිහ නේද? ඒක ඉගැන්නුවේ. ඊට පස්සේ වතුර ටිකක් බොන්න ඒ පිඟාන විසි කරනවා කොහට හරිනේ. හැමතැනම විසිරෙනවා. ඒ දේවල් වලට අනුකරණයක් ඕනේ නේද? දැන් අද අපි පිළිවෙලකට ප්‍රමාණය බෙදන්න දන්නවා, පිඟාන පිරිසුදු කරන්න දන්නවා, ප්‍රමාණය බෙදා ගන්න දන්නවා. ඈ සාමාන්‍යයෙන් අපි කියනවා අත පුරාම ගා ගන්න දෙපා ඇඟිලියකින් අනන්න කියලා. පිළිවෙලකට ආහාර ගන්න පිඟාන හොදලා පැත්තකින් තියන්න ඒ ධර්මතා නැතුව පුළුවන්ද? බෑ. අඩු වශයෙන් අපිට දැන් ආහාර ආහාර හොයාගන්න. සල්ලි තියෙන්න එපා. අද කාලේ හැටියට රක්ෂාවක් නොකර පුළුවන් අනුකරණය වෙච්ච විදිහට ඒවා තහනම් කරන්නේ නැහැ. ඒවා ඒවා මුලින්ම අයින් කරන්න කීවා නෙමෙයි. ඒවා ධාර්මික ආකාරයෙන් අනුකරණය වෙච්ච ආකාරයට දැනට නියම විදිහට ක්‍රියා වෙන්න ඕනේ. නමුත් ඔය ක්‍රියාවීමත් එක්කලාම කෙනෙක් ක්‍රියා කරනවා කියන එකක් එකතු වුණානේ. ඒකයි මම අර වතුර කිව්වේ. ඒ කෙනා කියන්නේ කොයින්ද? ජීවිතයක් නැහැ ජීවිතයක් මේ කය සිතුවිලි සිතුවිලි දැනගන්නා වූ හිත අතහැරිලා ගියාට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. මේක හේතුපත්යෙන් අතකට නිරුද්ධ වෙනවා කියන එක කෙරෙහි දැකීමක් නැහැ. දැකීමක් නැතිවම අතහැරිලා ගිය හින්දා භව නිරෝධ වුණා නෙවි. පාදාන පත්‍යා භව. භව භව කියන්නේ නැවත නැවත වීමේ හැකියාව. භවපත්‍යා ජාති කියලා පෙන්වන්නේ. කර්ම රැස් වුණා කියලා පෙන්වන්නේ. කර්ම රැස් වෙන්නේ උපාදාන ප්‍රත්‍යයෙන්. ඒතර උපාදානපත්‍ය කිව්වේ අර කෙනෙක් කරනවා කියපු එක. ආත්මී ගතියෙන් කෙරිච්ච එක ක්‍රියාව. දැන් එතකොට කිරි වතුර කියලා අපි යෙදුවේ අනුකරණයටයි ගතියටයි. එච්චර ඒකේ එච්චර විස්තර ඕනේ ඔච්චර ප්‍රශ්නෙට උත්තරේ. දැන් ඕනේ අනුකරණය වෙන්නත් ගතිය අයින් වෙන්නත්. අනුකරණය වෙන්නත් ගතිය පුරාම රැවටිලා අයින් වෙන්න අලුතින් රැවටීම තහවුරු නොවෙන්න. දැන් ඉතින් පොතේ තියෙන වචන ඔක්කොම ඔබට මතක් කරන් දෙපා. දැන් බඩගිනිනකොට කෑම නොකා බෑනේ. එහෙම නේද? බඩගිනිනකොට කෑම නොකා බෑ. ඒතර කෑම කන්න මතක් වෙනවනු මම මතක් කරනවා හෝ මට මතක් වෙනවා නෙවෙයි. කෑම කන්න මට මතක් වෙනවවත් මම මතක් කරනවවත් නෙමෙයි. ඒතර මතක් වෙනවා. එතකොට මේක පෙර කෑම කාලා පිඟාන හොදලා පැත්තක තියෙනවත් එක්කලාම නැවත අවස්ථාව එනකොට සිහියට නැගෙන්න හේතුවක් වෙනවා. ඒතර ඒ හේතුව වීම උපාදාන සහිතවත් වෙන්න පුළුවන්, උපාදාන රහිතවත් වෙන්න පුළුවන්. ඒ හේතුව වීම උපාදාන භවයටම දෙන්න එපා. එතකොට ආයත් ක්‍රියාව අවසන් වුණාට මේ චිත්ත න්‍යායක් තමයි නැවත අවස්ථානුකූලව සිහියට නැගීම. ඒතර මේකේ ආහාර වැය වෙනකොට ඒක හේතුයේ ඵලයේ දුක් වේදනා හිතේ ඇතිවීම ස්වභාවයක්. දුක් වේදනාව. දුක් වේදනාව දන්නවා මගේ දුක් වේදනාව නෙමේ හේතුඵලයක් කියලා. දුක් වේදනාව මම වශයෙන් උත්ම් කෙනෙකුට පවර ගන්න පුළුවන්. අනුවණින් නුවණින් යුක්තව හේතුඵලයක් කියලා දකින්න පුළුවන්. හේතුඵලයක් කියලා දකින්න තැනදී පවර ගැනීම නැහැ. අතනදී නොදකින්න තැනකදී පවර ගන්නවා. හරියට දැන් එක හුලක් ඇයෙනකොට තවත් තුලක් කනගත්තා වාගේ. දකින්න නැති තැන. මනෝද්වාරයෙන්ුත් දැන් ඒක පවරගත්තා. වැය වෙනකොට කායික වශයෙන් දුක් වේදනාවක් පහළ වුණා. දුක් වේදනාව පහළ වෙනකොට ඒක දුක් වේදනාව. ඒ ඒ පිළිබඳව තියෙන අනවබෝධය නිසා එක උලක් ඇිනකොට ඒ උලෙන් ඉවර කරගන්න පුළුවන්. තවත් තුලක් හැනගත්තා. ඒ දුක තවත් තුලක් හැනගත්තා කියන්නේ නැවත නැවත මනෝද්වාරයෙන් දුක් විඳින්මින් පුජ්‍යලත්තේ තුල නැවත ඒකට ප්‍රතික්‍රියා කරන්න තියෙන ගතියක් තහවුරු කරනවා. ඒක ඒක තමයි පෘථග්ජන ස්වභාවය. මෙතනදී දුක් වේදනාව පහළ වෙනකොට හේතුඵලයි. ආහාර ගන්න සිහියට නැගීම, අතකට ක්‍රියා කරවීම හේතුඵලයි. මේ දුන්නු ආහාරෙම සත්‍යයට සත්‍ය උදව් කරගෙන භාවිතාවිච්ච ආකාරයේ චේතනාව පහළ වෙලා ක්‍රියාවක් එදෙනවා. ඒ ක්‍රියාව ආහාර ගැනීම නමින් හඳුන්වනවා. ඒ ක්‍රියාවට කියන නම ආහාර ගැනීම. නමුත් මෙතන උනේ ශක්තිය වැය කරගෙන ශක්තිය අයවීම. මොකද අය වෙන්නේ නැතුව වෙ ඊළඟ වැඩිට. දැන් ඒ සුව වේදනාවක් ආව නොපවතිනවා. ආහාර ගැනීම ඉවරක උනේ සීයෙන් යුක්තව නිකන් සීයෙන් යුක්තව කියන්නේ ඒක අවදි වෙලා ඒ දිහා බැලුවා වාගේ. හැබැයි අවදි වෙලා බලන්න ක්‍රමය ඕනේ. ඒකයි දැන දැක කීවේ. අහලා තියෙනවා අවදි වෙන ක්‍රමය දැන්. ඒ අවදි වෙන ක්‍රමයේ වෙලාවට අවදි වෙලා බලන්න. දැන් ආහාර වැය වෙනකොට හේතුයේ ඵලයේ දුක් වේදනාව කියන එක අවදි වෙන්න දෙන්න. මගේ බඩගින්න කියන එක නිදි. නින්දට වැටිලා අනුමන නින්දා අවදි වෙන්න හේතුඵලයි. හේතුයේ ඵලය. ඒතර මතක් වෙනව නේද වතුර ටිකක් මෙවලා දාන්නත් මතක් වෙන්නේ. මතක් වෙලානේ ක්‍රියාවට යෙදෙන්නේ. අවදි වෙන්න ඕනේ එතන. අවදි වෙනවා කියන්නේ නුවණ සිහිය යෙදෙනවා. නුවණ සිහිය යෙදෙන්නේ නැතුව බෑ. පුරුදු නැණ එක යෙදෙනවා එතෙන්ද. අමාරුයි යොදවන්න වෙලා තියෙනවා. එතකොට දැන් සුවය ලැබෙනකොට දුක් වේදනා මොහොතක් නැහැ ක්‍රියා මොහොතක් නැහැ සුවය මොහොතක් නොපවතිනවනේ කියන තැනින් ඉවර වෙන්න ඕනේ. ඕක අංගයක් කරගන්න ඕනේ. මොකද ඒ ක්‍රියාව නැතුව අනතුරු ක්‍රියාවක් පහළ වෙන්න බෑ. ආහාර නැතුව බෑනේ. ඒතර මේ ආහාර දීම නවත්තන්න කීවා නෙමෙයි. ඒක තැන්ත සුදුසු විදිහට ආහාරය පමණ දැන කියන වචනයක් තියෙන්නේ. ඒ වගේ අනිත් ශරීර සුද්ධ පවිත්‍ර කිරීමේ ක්‍රියාවලුත් ඒ මොහොතට කරනවා නෙමෙයි කෙරෙනවා. එහෙම යෙදුවොත් කිරි ටික ගන්නවා වතුර ටික නැහැ කීවේ කෙනා කියන මතේ උතනින් අයින් වෙනවා. පුංචි තැනක් තියෙන්නේ. හුඟක් බනෝලින් වහගන්න නැතුව බලන්න. දැන් අර කැම බීම කාලා හොඳයි අතකට පිය දම දම හොඳයි හොඳයි කියලා ගන්නකොට මොකද නිත්‍යතාවයේ මත සැපතක් තියෙනවා නිත්‍යතාවයේ මත සැපතක් තියෙනවා කියලා නේද මනසේ වැඩ කරන්නේ. නිත්‍ය සැපය කියන වචනේවත් දන්නේ නැතුණාට ඒ හැඟීම නේද? අනිත්‍යයි දුකයි කියන එක නෑනේ ඒකේ. නිට්ටයයි සැපයි. ආයි දුකාවත් ආයි ගතිය මොකද්ද? අනුකරණයයි ගතියයි එකතු වෙලා නිට්ටය සැපේ වීම නේද? ඕකට තමයි ආත්මයි කියන්නේ. ඒතර අපි බණ ඇහුවා වුණාට කෑම බීම හදලා සැප ලබන්න කාලා බීලා සතුට වෙනවා නම් ඒකට කියන්නේ මොකද්ද? නිට්ටය සුඛාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා වැඩක් තියෙනවා ඒක. එතකොට සත්‍ය අනිත්‍යයි දුකයි දුක් වේදනා වට ප්‍රතිකර්ම යොදනවා ප්‍රතිකර්මයේ පවා හේතුඵලයි ආත්ම ඒ සිහියට කියනවා අනාත්මයි. ඒ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මෙන් පුරාණ කර්මක් සේ වෙනවා අලුතින් රැස් නොවෙනවා. නිට්ටයයි සුඛයි ආත්මෙන් නැවත නැවත පුරාණික විපාක විඳිමින් අලුත් කර්ම ඕන්න බලන්න ওই වචනේ ඔය වචනේ ඇතිනේ. ඕම් පටන් ගැනීම ආරම්භ කිරීම. අපි තියෙන තැන අමතක කරලා යෙදෙන තැන යටපත් කරලා වෙන මොකක් හරි ක්‍රමයක් ආදේශ කරගන්න හදුවට බෑනේ. ඔය කිවි මොකද්ද සතර ප්‍රතිපත්තානි? කය, වේදනා, හිත, ධම්ම. සතර ප්‍රතිපත්තාන භාවනාව ඔය. ඔය කිවි අනිත්‍ය දුක්ඛ අනාත්ම. හොඳයි කෙනෙක් කියනවා නම් ඔය කියන්නේ චතුරාර්ය සත්‍ය කියලා නඟලා පෙන්නන්න. ඔය ඔය කියපු වචනේ ඒව මෙනෙහි කරන්න බය වෙන්න එපා. මෙනෙහි විය යුතු ධර්ම. හැබැයි මෙනෙහි කරන්නේ අවසානයේ මෙනෙහි වීම අතහැරෙන පිළිවෙලට. චතුරාර්ය සත්‍යට නගන්න මගේ බඩගින්න. මගේ බඩගින්නට මම හොයාගෙන කනවා. මට හොඳයි. ආයෙත් හොඳ ලබන්න ඕනකම ඉතිරි වෙනවා ආයෙත් දුකනේ. ඔය දුක්ඛ සත්‍ය. පංච උපාදානස්කන්ධ දුක ඔය යන්නේ. ඒ හැම වෙලේම පවර ගන්නව යන්නේ. උපාදානස්කන්ධ කියන වචන පහවත් දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔය පංච උපාදානස්කන්ධේ පහළ වෙන්නේ. මගේ බඩගින්න මගේ බඩගින්නට මං හොයාගෙන කනවා හොඳින් ඉන්න. දැන් හොඳ ලැබුණා. හැබැයි අනිත්‍ය දුක. ඒ එතකොටත් බලන්නේ නිත්‍යතාවයේ මත සැපතක් තියෙනවා. සැප ලැබෙන කොටත් හිතන්නේ සැප හොඳයි හොඳයි. ඒ පංච උපාදානස්කන්ධ දුක්ඛ. දුක්ඛ සමුදය. දුකේදි කැමැති සැපට. ඒකනේ ආයෙත් ඒක වලක්වගත්තේ. සැපේදි කැමැති වඩාත් සැපට. එතකොට හැම විටරම ස්කන්ධ පරිහරණය තුල සැප ලැබීමේ ගතිය වැඩෙනවා. ඒක තමයි පස්ස වේදනා තණ්හා උපාදාන භව දුකට හේතුව. සමුදය. ඒතර දුක්ඛ සමුදය ආයි සමුදය නිසා දුක්ඛ. නිරෝධය හේතුඵල නිරෝධය. හේතුඵල නිරෝධයෙන් භව නිරෝධ වීම, ගතිය නිරෝධ වීම. මාර්ගය ඔය පිළිබඳව වෙන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය සමගම සම්මා සංකප්ප එනවා. මොකද ඒක ප්‍රඥාව. එතකොට වීර්ය, සිහිය, සමාධි අංග හිටිනවා. වචනේ, කය ආජීවයේ පිරිසුදු උනායේ මොහොතේ. එතකොට ওই ආහාර ගන්න එක භාවනා කළා නම් චතුරාර්ය සත්‍ය ඉන්නේ නැත් උතින්ද. ත්‍රිලක්ෂණය, සතර විපත්තානේ, චතුරාර්ය සත්‍ය ඕන එකක් යොදලා බලන්න ওই න්‍යායට. එක න්‍යායකින් අවබෝධ කරගන්න අනිත් න්‍යාය ටික එනවා. මනස මූලිකව බලන්න අපි ආහාර ගන්නෑ. ආහාර ගැනීම නතර කෙරුවා. හැම වෙලෙම ආහාර ගන්නේ නෑනේ. හැම වෙලෙම වතුර බොන්නෙත් නෑනේ. හැම වෙලෙම දත් මදින්නේ ශරීර සුද්ධ පවිත්‍ර කරන්නේ නෑ. හැම වෙලෙම යාළු මිත්‍ර හමු වෙන්නෙත් නෑ. ටික වෙලාවකට නතර කෙරුවා. දැන් කියන්නේ චතුරාර්ය සත්‍ය මොකද්ද? දැන් බාහිර ක්‍රියාකාරිය අපි නතර කෙරුවා. ආස්වාස ප්‍රාස්වාස වෙනවා. ඉස්සලම් දුක්ඛාර සත්‍ය. දුක්ඛාර සත්‍ය විතරක් කියන්නේ. දුක්ඛ ඥානං විතරක් කියන්නේ. ආස්වාස ප්‍රාස්වාසේ පහළ වෙන්නේ අතීත හෝ අනාගත හෝ වර්තමාන වශයෙන් මමයි මගේ කාරණයයි කියන පිළිගැනිල්ල සියයට නැගෙන හිඳයි. මොකද කළ කී දේ ඉවරයි කියවට අනුවණින් භාවිතා වෙච්ච නිසා අනුවණින් සිහියට නැගෙනවා. ඒකයි කියන්නේ මනසත් මනස කියන්නේ භාවිතා වෙන සිහිවීමේ ප්‍රධානත්වයත් ධම්ම සිහියට නැග හේතු නිසා සිහිවීමත් විඥානයක් පහළ වෙන තැන ඔය ඕවැනි සිද්ධියක් කිසිසේත්ම නොසලකා මගේ අතීතය මගේ අනාගතය මගේ වර්තමානය කියලා පිළිගැනීමකටපත් වී තියෙනවා නම් ඒ පංච උපාදානස්කන්ධ දුකයි. එතකොට එතන කාමරාග ව්‍යාපාද එනවා. පටිගයත් එක්ක එනවා. බයත් ඇති ගැනීම, ශෝකය, සමුදය එතකොට එතන අතීතයේ ඉන්න මම අනාගතේ නූපන් වුණාට අනාගතයටපත් වෙන මම වර්තමානයේ ඉන්න මම කියලා තුන් කාලයකට බෙදාගෙන ඒක අර මමයි මට හමු වෙන කාරණේ කියලා මතේ තුල අපි ධර්මදේශනාවට කියන තෘෂ්ණා දෘෂ්ටි මාන ප්‍රපංච කියලා ඒ නිසා නැවත නැවත පහල කරවන වේගය ගතිය වැඩි කරනවා සමුදේ අර ආහාර ගැනීම එහෙම ගැන කිව්වා වගේම මෙතන මනස කියන්නේ කෘත්‍යයක් භාවිතාවෙද සිහි වෙන්නේ ඒක කෙනෙක් නෙමෙයි. ඒකට රූප ධර්ම ආස්වාස වාතයේ ලේ ධාතුව ප්‍රත්‍ය වෙලා තියෙනවා. හේතු නිසා සිහියට නැගෙනවා. කෙනෙක් නෙමෙයි හේතු. දැනගැනීමක් ඇති වෙලා විඥානය නිරුද්ධ වෙනවා. නිරෝධාරි සත්‍යයෙන් පුරාණ පැවටිල්ල සොය කරනවා අලුතින් තහවුරු කර නොවනවා. මාර්ග සම්මාදිට්ඨිය මුල් වෙලා මාර්ගාංග 8 එක් වෙනවා. මාර්ගයේ ඵලය. උදේ මම පැහැදිලි කරුවා මේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්තු තෙරුන් වහන්සේගෙන් අහනවා, අදාරනවා සෝත සසෝතස කියන්නේ මොකක්ද? එතකොට සාරිපුත්‍ර රුණහන්සේ උත්තරේ වදාළේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. භාග්‍යතුන් වහන්සේ අනුමත කෙරුවා. සෝතපන්න ආර්ය අෂ්ටාංග මාර්ගයටපත් වීමයි. ඒපත් වීම කියන එක හැබැයි ක්ෂණීය වෙන්න ඕනේ. මාර්ග ක්ෂණයයි. ඒතර ප්‍රවේශ සාත් වෙනවා. නැවතත් සකු르දාගාමී පිණිස මොකක්ද එතකොට? නැවතත් වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කීවේ අර සතර සතිපට්ඨාන ධර්මයයි. සතර සතිපට්ඨාන ධර්මය කියන්නේ කවන, පොහන, නාවන, ඉමිය අතහරවන, රූප බලන, සද්ධාහන, ගන්ධ, රස, ස්පර්ශයන් හම් වෙන මතක් වෙන පැන හේතුපත්යෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන දෙකීමයි. නැවත නැවතත් භාවිතා යුතු ධර්මයක නෙවෙයි ඉදටකොට. ඒ නිසා කාමරාග පටිග තව දුරටත් තුනී වෙනවා. තව දෝෂයක් තියෙනවා නම් මෙතන ආත්මී භාවයට එකතු වෙන තව දුරටත් පහවිවි පහවිවි වැඩෙනවා. ඒ වාගේ අර ධර්ම න්‍යාය පොතෙන් අරගන්න පොතෙන් පොතෙන් දැනගත්ත දේ දකින්න වෙන්නේ මෙතනින්. ඒකයි දැන දැක කියලා වදාරලා තියෙන්නේ. එතකොට භාවනා කරනවා කියන එක දැන් එතකොට තේරුණාද? විදර්ශනා භාවනා කරනවා කියන එක. එතකොට දැන් අනේ පිටිසිටුමා මහා ව්‍යාපාරිකයෙක් නේ. අග්‍රදායකයා වුණා. බිම්බිසාර රජුරු රජකම් කෙරුවට සෝවාන් ඵලයටපත් වෙලා රජකම් කරනවා. දැන් විසාකා උපාසිකාව එහෙම ඒ අද කාලේ හිටියට මහ වෙළඳ ව්‍යාපාරික පවුල් වල අය සිටුකුලේ කියන්නේ. දාස දාසීන් පවා එදා සමාජ බෙදීමට අනුව ඒ ඒ අයට රජවරුන්ට සැලකුවා. හැබැයි සෝවාන් වෙලා. එතකොට එහෙමයි කියලා මේ අතකට පොරවගෙන මොකවත් නැතුව නිකන් හිටියද? එහෙම නෙමෙයි. ඊට වඩා තියුණු දැකීමක් තියෙනවා. හරිද? ඒ අය වැඩ කිරුවේ මෙතන වේදනා සංසිඳවනවා වගේම මුළු ඉමහත් සමාජයේ වේදනා සංසිඳවන්න ඕන නේද කියලා නුවණින් යුක්තව. අපි හිතන්නකෝ වෙළඳ ව්‍යාපාරයක් කරනවා කියලා. තමන්ගේ පැත්තට ඇදලා නෙමෙයි බලන්නේ. කී දෙනෙක් එකෙන් වේදනා සංසිඳවගෙන ධර්ම මාර්ගේ යනවද කියන එක. එයාගේ සේවකව පවා සෝතපට්ටිපලයටපත් වෙනවා. අර බාහිර වේදනා සංසිඳවන්න ක්‍රමයේ සලසලා දෙන ගමන්ම ආර්ය මාර්ග දැකීමකටපත් වෙන්නත් ක්‍රම යොදනවා. බලන්නකෝ අනේ පිටිසිටුතුමා ගැන අර කාලසිටු පුත්‍රයා සෝතපට්ටිපලයටපත් වෙන්න ධර්මයේ අහන්න මොන තරම් උපාය හේතුවද කියලා. එහෙම නැතුව මේ අපි මොකක්වත් නොකොට ගිහි පිරිස වශයෙන් හොඳ තරුණ කාලේ මහානදම් පුරලා මාර්ගඵල පිළිවෙලින් රහත් වෙන බවකටත් යන්නේ නැතුව වෙන මොකද්ද භාවනා කරන්න හදන්නේ? ඒක නිකම්ම වෙනවනේ. බෞද්ධය කියලා මතේ ගත්ත අය දුප්පත්තු කියලා අන්තිමට කොන් වෙන්න වෙනවනේ. එහෙම නෙමෙයි ආධ්‍යාත්මික දියුණුවකුත් ඇතිකරන්න අන්‍යයන්ටත් ඒ දියුණුව ඇති කරවන්න උපකාර වෙනවා. එහෙම නැතුව අපි දැන් ධාර්මිකව මහාංශයෙන් හොයනවා. හොයලා ආධ්‍යාත්මික දෙකීමක් මොකවත් උනේ නැහැ. ඒ වගේම පූජා පවත්වනවා. පූජා වැඩි කියනවා නෙමෙයි මම. එක්කෝම ඉසුරෝලා පූජා පවත්වලා සාදු කියනවා. එතකොට ඒකේන බොහෝගේ බුඤ්ජයේ දිවි කම්මම් පයෝජේ චතුත්තන්ත නිදාපේ ආපදාසු භවිසති කියන ධර්ම මේ නුවණින් යුක්ත ජීවිතයට එන්න ඕනේ. ඒකනේ ගිහි ජීවිතයක් ගත කරනවා කියන්නේ. නමුත් හොඳ තිවුණු ප්‍රඥාවකින් යුක්තයි. එහෙම යනකොට ක්‍රමෙන් ක්‍රමෙන් ක්‍රමෙන් අර ගතිය අඩු වෙන්න අඩු වෙන්න සකුරුදාගාමි අනාගාමි රහත් පරිනිර්වාණය දක්වා එනකොට අර අර පරිසරේ වෙනස් නොවි තියෙන්නේ නැහැ. ඒ වගේ මේක ප්‍රායෝගික தත්ත්වයට හොඳට එකතු කරලා බලන්න. එතන හරිනම් අර මනස මුල් කොට සංකල්පයන්ට එකතු නොවි යනවා කියන එක හරි. අපි හරියට බත් කන්න හදනවා, ආහාර ගන්න හදනවා, බාගෙට අමු එන්තියෙද්දි. එතකොට අජීර්ණ හැදෙනවා. භාවනාව අජීර්ණ කරගෙන දැන් තියෙන්නේ. ඒයි හොඳට අරක බිරි වෙන්න ඊවේ නැහැ. ඉස්සලා කවනවා පොවනවා නාවනවා කියන එක හොඳට බිරි වෙන්න උයන්ට. ක්ෂණික නොවේ කියන තැනට. ඊට පස්සේ අර මනෝද්වාරය ළඟ අනුභව කරන්ට. මෙහෙ මෙහෙ බෙරියලා නැතුව අමුයෙන් තම්බලා එතන ජීර්ණය කරගන්නවා. කෙනෙක්පත් වෙන්න හදනවා. දැන් ඔය භාවනා කරන්න කටුණු ටික දැන් තියෙනවානේ. භාවනා කරන්න එපා කියව හැම නෙවෙයි ඈ. භාවනා කරන්න. කරන්නේ නැතුව කෙරෙන්න. ඉතින් අද මේ විදිහට ධර්මය අවබෝධ කරගෙන ජීවිතයට එකතු කරගෙන මේ මමත්වයෙන් තොරව කටයුතු ඊටාම පිළිවෙලකට කරගන්න මේ පින්වතුන්ට ශක්තිය ධෛර්යය සැලසේවා උතුම් නිවනින් සැනසීමටම හේතු ආසනා වේවා කියලා අදහස් කරමු. ඒ වගේම මේ පින්වතුන්ට අද ධර්ම අවබෝධයක් කරන්න පුළුවන්කමක් වෙලා තියෙන්නේ මේ පින්නතුන්ගේ ඒ මව්පිය ගුරුවර නෑදෑ බන්දු මිත්‍රාදීන් ආදී කොතෙක් කැප වෙලා තියෙන හින්දායි. ඒ අය ජීවතුන් අතර ඉන්නවා වෙන්න පුළුවන් ජීවතුන් අතර නැති අය වෙන්න පුළුවන්. අපි හොඳ අදිස්ථානයක් ඇති කරගනිමු. ඒ අපේ මියගේ ඥාති වර්ගයාටත් කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසේවා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසේවා උතුම් නිවනින් සැනසීමටම හේතු ආසනා වේවා කියලා අපි අදහස් කරමු. මේ පින්තුන්ගේ ධාර්මික කටයුතු කලට වේලාවට නියම සිහිනුවණින් යුක්තව මේ පින්තුන්ට කර ගැනීමට ශක්තිය ධෛර්යය ඇති වේවා. කුඩා දූ දරුවෝ පවා සමාජයේ ශාසනයට හිතකාමී වෙන විදියට ධර්ම අවබෝධයක් ඇතුව සමාජයට ඉදිරිපත් කර ගැනීමට මේ පින්වතුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා සම්මාදිට්ඨික දේව සමූහයාද මේ පින්පෙත් අයිති වේවා අනුමෝදන් වේවා දෙවියෝද පිනෙන් සතුටු වේවා තව තවත් මේ පින්තුන්ට ඒ ධර්ම මාර්ගයේ නියැලීමට තියෙන බාධා කටයුතු දුරීභූත වේවා සියලු දෙනාටම උතුම් නිවනින් සැනසීම වේවා ත්‍රිවන් සරණයි අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ